දැයි සියලු දිනාටම තෙරුවන් සරණයි. අපි කවුරුත් දන්න පරිදි අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. උත්තම් පොදු කමඨාන් සුද්ධ කිරීමක අපි ශාස්ත්‍රීය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කිරීම ඡන්නට බාර කරමු. එයින් ආරම්භ කෙරුවට පස්සේ ඉද වේලාව ප්‍රස්තාව ලැබෙන පරිදි සභාවෙන් පැන නගින ප්‍රශ්න වලට සාදර වෙමු. ගරුතර ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කර ගැනීම පිණිස පහත සටහන් <coughs> පහත සටහන තබමි. පරියංක භාවනාවේදී ආනාපාන සතිය වඩමි. දවසේ අවසාන පරියංකයේදී ආනාපානයේ දෙසට සතිය යොමු කළෙමි. ආශ්වාසය ප්‍රබලව ප්‍රමුඛව කෙටි ලෙස පෙනුන අතර ප්‍රාශ්වාසයේ බිනී යන ভাইබ්‍රේෂන් ලෙස පෙනුනි. පරියංකයේ අවසානයේ වන විට ආශ්වාසයේද ভাইබ්‍රේෂන් ලෙස පෙනී. ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතර වෙනසක් නොදුටිමි. දෙකම මොනෝ මොනොටනස් ভাইබ්‍රේෂන් ලෙස පෙනුණු අතර නාසය පුරා මේ ভাইබ්‍රේෂන් පැතිරී ගොස් ඇති ලෙස දැනුනි. කයට සිසිලක්ද දැනුනි. පරයන්කේ අවසන්ව නැගිටින නැගිට ගොස් නිදා ගැනීමට හැසිරුණෙමි. සාමාන්‍යයෙන් නිදා ගැනීමේදී සිත ආනාපානයට යොමු කිරීමට පුරුදුව සිටිමි. ආනාපානයට සිත යොමු කළ විට වෙනදාමින් ආශ්වාසය හා ප්‍රාශ්වාසය නොපෙනුණු අතර පර්යංකේදී දැනුණුසේ මොනටනස් ভাইබ්‍රේෂන් නාසයේදී දැනුනි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය බැලීමට උත්සාහ කළද එහිදී මම සිතා මම සිතා හුස්ම ගැනීමට උත්සාහ කරනවා මිස දැනීමේ වෙනසක් නොවන බව දැනුනි. ভাইබ්‍රේෂන් වලට සතිය තැබුවෙමි. එවිට හොඳින් නිින්ද ගියේය. අඩුපාඩු වැරදි ඇතොත් පෙන්වා දෙන ලෙසත් ඉදිරියට යාමට උපදෙසක් ලබා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්‍රිවන් සරණයි. ඔය කියන්නේ අරමුණක් තියා බලනකොට දුරින් ඉඳලා බැලුවොත්, මැදින් ඉඳලා බැලුවොත්, ලඟ වෙලා ඉඳලා බැලුවොත් ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගොම්මන් වෙලාවක යන වෙලාවේ පාරයින කෝටුවක් තියෙනවා වගේ වැලක් තියෙනවා වගේ පේන්ට් ඉඳ තියෙනවා. ලඟ වෙලා බලනකොට පේනවා ඒක මැරිච්ච ලණුවක් නෙවෙයි කෝටුවක් නෙවෙයි මුලක් නෙවෙයි නලියනවා වගේ. හොඳට ලඟ වෙලා බලනකොට පේනවා කූඹියක් පිටිපස්සේ කූඹියක් යනවා කූඹි වැලක් යනවා. ඉතින් ඒකේ බලන දුර ප්‍රමාණය හැටියට තමයි ඈතින්ද බලපු කෙනෙක් කියන්න පුළුවන් යන්න එපා පාරයිනේ පාරේ සර්පෙක් ඉන්නවා කියලා. තව කෙනෙක් ළඟට බලලා ගියත් ඇයිගේ නෑ නෑ සර්පෙක් නෙවෙයි ඒක නලියන දෙයක්. හොඳටම ළඟ වෙච්ච එක නා කියනවා ඒකේ තියෙන්නේ කුඹිය පැත්තේ කුඹියක් නම් මිසක් ලණුවක්වත් සර්පෙක්වත් මුලක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ඈතින් බැලුවොත් දෙන නමයි ඈතින් බැලුවොත් අඳුර ගන්න හැටි ලඟ වෙලා බැලුවොත් අඳුර ගන්න හැටි ඊටාම ලඟ වුණොත් අඳුර ගන්න හැටි අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ භාවනා කරන යනකොට ඒ පරියන්කේම නෙවෙයි මුළු රිට්‍රීට් එකේමත් මූඩ් එක වෙනස් වෙන ගතියක් එනවා. ඉතින් එතකොට අර ඈතින්දලා බලුවට හිත සන්තෝෂ වෙන්නේ නැහැ. හිත කියනක බොරුව වෙන්නේ නැහැ. තවඩ ලඟ වෙලා බලපන් කියලා. මොකද හිත දැකලා තියෙනවා මේක මේ කුඩු කුඩු තියෙන්නේ කියන එක. ඉතින් ඒකටම යනවා. ඊට පස්සේ ගිහිල්ලා ආයෙත් අපේ හිත සාමාන්‍ය දේවල් එක ගැටිලා ඇවිස්සුනට පස්සේ ඔය ඈත ඉඳලා දකින්න දර්ශනයෙම සතුටුලා අපි නිකන් ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක බලන දුරස්ත ප්‍රමාණය අනුව සමීපස්ත භාවයේ අනුව වෙනස් වෙන දෙයක්. zoom in zoom out තමයි. ඒක නිසා භාවනා කරගෙන යනකොට අපිට නිකන් සෙන් බුද්ධ ආගමේ කියනවා භාවනා කරන්න ඉස්සලා කන්ද කන්දම තමයි. භාවනා කරන යනකොට කන්ද කුඩු කුඩු කොට වෙලා යනවා. භාවනා කරුවට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. ඒ දකින්න වෙලාවේදී ඒක වෙන්නේ වෙනස් වෙලා. ඒක එකම දේ මේ විදිහට පේන එක මිස්ටික්ස්ද රියලිස්ටික්ද කියලා තමන්ටම ප්‍රශ්නයක් එනවා. ඇතින්ට බලනකොට කෝටුවක් තියෙන. ඉරක් වැලක් මුලක් ලඟ වෙලා බලනකොට එහෙම ගන්නෑ. ඒ වගේ ඒ බලන දේවල් වල බලන කෙනා කොච්චරක් එල්ල වෙලා තියෙනවද කියන එක මම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා එනර්ජි වශයෙන් පේන්න පුළුවන්, කුඩු කුඩු වශයෙන් පේන්න පුළුවන්, එහෙම නැත්නම් ත්‍රිමාන රූපයක් වශයෙන් පේන්න පුළුවන්. ඒ බලනකොට තියෙන මේ හිත විසිරිච්ච ප්‍රමාණය තමයි. දෙවට මේකලා සුනොත් එනර්ජි එකක් තියෙනවා. සාමාන්‍ය ඒකට කිට්ටු කරන යනකොට මේක පාටිකල්ස් පේනවා. හොඳටම අනික් මේ මේ හිත අවුල් වෙච්ච වෙලාවේ මේක ත්‍රිමාන රූපයක් පේනවා. ඉතින් ඒක තමයි ඔය E mc2 කියන සමීකරණය පෙන්වුවේ මේ මාස් එක එනර්ජි එකක් වෙන්න පුළුවන්. එනර්ජි එක මාස් එකක් වෙන්න පුළුවන්. ඒ දෙක අතර සමානතාවයක් තිබුණ නැහැ. ඉසරිටුවේ එනර්ජි නම් ඒක මේ ඒකට ද්‍රව්‍ය කියලා කියන්නේ ද්‍රව්‍ය නම් එනර්ජි කියලා කියන්නේ. නමුත් අයින්ස්ටයින් දැක්ක මේ දෙක අතර සමතුලිත භාවයක්. ඒක අපේ ලොකු සාංශ පොතේ ලියලා තියෙන්නේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යම වීම. ඉතින් ඒක විද්‍යාව කියන්නේ මිස්ටික් කියලා. ඒත් භාවනා කරන යනකොට මිස්ටික් එක රියලිස්ටික් වෙනවා, රියලිස්ටික් මිස්ටික් වෙනවා. ඒ මෙතෙන්දි සකයි. ඔක සම්පූර්ණ බලලා එනර්ජි උනාට පස්සේ නම් සම්පූර්ණ චිත්‍රය දකින්න. ඒ නිසා සම්පූර්ණ රූපේ බලලා මේක රූපේ තියෙන කිනකොට ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ අර අර ස්ටාර් ට්‍රෙක් කියලා ඉස්සර තිබුණේ මේ මම දැන අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා වගේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා එනර්ජයිස් කරන්න පුළුවන් මිනිස්සෙක්. එනර්ජයිස් කරපු මිනිස්සු තව තැනක් ගිහලා පහළ වෙනවා. ඒකට එනර්ජයිස් කරනකොට කුඩු කුඩු වෙලා යනවා. ආයෙ කුඩු කුඩුව කැවිලා මිනිස්සෙක් පහළ වෙනවා. ඉතින් ඒක තමයි ඒකේ කුඩු කුඩු අවස්ථාව තමයි පේන්නේ. අතුරු ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. සර් එතකොට ස්වාමීන් වහන්සේ ඔය දැනීම හැම එක්කෙනෙක්ම වෙනකම් කරන්න ඕනේද ඒ භාවනාව එහෙම නැත්නම්? ඔතෙන් ගිය කරා නිකන් ඉන්න බෑ. ඔතෙන් ගිය කරා නිකන් කැටලයිස් වෙලා තියෙන දැන්. එයාට මේක බලන්න ඕනේ ඇත්තටම අල්ලන්න පුළුවන් එකක්ද නැත්නම් එනර්ජිද? නැත්නම් කුඩු කුඩුද? මේකේ කොහොද ස්ටේබල් ස්ටේට් එක කියලා අල්ලන්න ඕනේ. පු탁ජනයා ඉන්නේ මේ ත්‍රිමාන රූපේ ස්ටේබල් ස්ටේට් එක කියලා. එයා කවදාවත් කුඩු කුඩු දැකලත් නැහැ, එනර්ජි දැකලත් නැහැ. කුඩු කුඩු දැක්ක එක්කනට වෙන මේක අන්ස්ටැබිලිටි එකක් තියෙනවා. අනිච්චක් පේනවා මෙයාට. දුකක් තියෙනවා ඒකේ. ඉතින් එයාට විසුමක් නැහැ. එයා හොයන හොයන හොයන හොයන ඒක ආපහුනික ස්ටැබිලයිස් කරලා ත්‍රිමාන රූපයක් ගන්න හරි නැත්නම් මේක දිගේ යනවා. ඉතින් මේ අවස්ථාව නිකන් ප්‍රසූත අවස්ථාවක් වගේ. ළමයා බඩෙත් නෙවෙයි එළියෙත් නෙවෙයි ඉන්නේ. තාටමන වෙලාවක්. පිරිමියටත් තියෙනවා ඒක. දෙවෙනි ප්‍රශ්නේ. අතිගරු ස්වාමින් වහන්සේ සක්මන සම්බන්ධ අද දින උදෑසන පරයන්ක භාවනාවෙන් පසුව ඇවිදීම සඳහා එළියට ගියෙමි. අවට පරිසරයේ විසුදු බලමින් සිටීදී පාත්තයින් රෑනක් කෑගසමින් පියාඹා ගියේය. එදෙස බලා නැවත හැරී ඇවිදීමට යෑමේදී සිත සතිමත් වනු දැනිනි. ඉන්පසු සක්මන පටන් ගතිමි. පාහවන් පළඳා සිටි බැවින් එහි චලනයේ නිරීක්ෂණය කළෙමි. ටික වේලාවක් සතිමත් වී ඇවිදීමේදී ශාරීරිය වෙනස් වෙනසක් වුණු දැනිනි. එය කෙසේ වූවාදැයි මතකයක් නොමැත. මුළු කයම පිරී යන බවක් හැඟිනි. ඇවිදීමේ වේගය අසාමාන්‍ය ලෙස අඩු විය. එහෙත් ශරීරයේ චලනය වේ. මුල් මුල් සිරුරෙන්ම ඇවිදිනවා යන හැඟීමක් ඇති විය. සිත නැවතුණා බවක් දැනිනි. එහෙත් කය ඊතා සෙමින් ඉදිරියට ඇදේ. ඇසට කඳුලක් නැගිනි. කයද නතර විනි. කයද නතර විනි. වටපිටාව බැලූ කල ගස්වල කොළ සෙලවන බව සහ අනික් මිනිසුන්ගේ චලනයන් නිරීක්ෂණය විය. උදෑසන ආහාරය ආහාරයට වේලාව බැවින් නැවත සක්මන ආරම්භුවේ වැඩි කැමැත්තකින් නොවේ. එවිටද මුල් කයේම සක්මන් කරන බව දැනුනි. ඉන්පසු කිහිප විටක්ම ඇවිදීමේදී එම ලක්ෂණය ප්‍රකට විය. මෙම අත්දැකීම කල්යාණ මිත්‍ර ඔබ වහන්සේ සමග බෙදා ගැනීමට සිත් වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය හරි. අනික කට්ටියත් එක බෙදා ගන්න නෑ මයිත් එක විතරයි බෙදා ගන්න. ඒ නිසා ඒක පුද්ගලිකයි රාශිගතයි. මට 77 78 විතර ධම්මික හඳුර හැමදාම සතිය පිටුනා කියනවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ඉතින් ඉඳ ගන්න වෙලාවක් හම්බෙන්නෙත් නෑ. සක්මන් කරන්න වෙලාවක් හම්බෙන්නෙත් නෑ. එකක් මේ වෙලා ඉඳ ගන්න තැනක් නැහැ. අනිත් එක මං ඉඳගෙන හිටියොත් කිසිම කෙනෙක් බාර ගන්නෙත් නැහැ. මට හරි ගලක් ගන්නවා. මොකද කවුරුත් ඉඳගෙන ඉන්නකොටත් මම ඉඩ දෙන්නේ නැති ආසි මිනිස්සේ. සක්මන් කරන්නත් නැහැ. ඉතින් මම එක දවසක් මේ ධම්මික ආමතුරන් ඉතින් හැමදේම ගිහිලා කියනවා කරන්න වෙලාවක් නැහැ. සක්මන් මලු කියන එක ලෝකේ කොහොක්වත් නැහැ. භාවනා කරන්න නැහැ. ලෝකේ නැහැ. ඊට පස්සේ කිව්වා උඹ පාරේ යනකොට කරපන් කියලා. ඉතින් ඔය එතකොට ඔය මේ යුනිවර්සිටි එකේ වැඩ වැඩ ඉවර ලෙක්චර්ස් ඉවරලා මං එනවා. ඉතින් ගන්නරුවත්තෙන් මල්ලත්තෙන් වැඩ ඇච්ච මිනිස්සු මේ පැත්තට යනවා. අපේ කට්ටිය මෙහෙට යනවා. යුනිවර්සිටි එකේ කට්ටිය ඉඩියුකේෂන් ඒකට ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය මෙහෙට සෙනඟ පාර පුරා. ඒකේ වාහනේ යන්න දෙන්නෙත් නැහැ පරණ ගලහපාර. ඉතින් මේක යනකොට ඉතින් මම කරපු දේ යාළුවෝ ඔක්කොම හලලා දැන් බැලුවා මේක කරන්න. කරනවා ඒක පාට ඔය කියන විදිහ නිකන් පිරිච්ච ගතියක් මොකද්ද ආවා. මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ සත්තු මරණ තියෙන හරිය මඩලා තියුණ හොරකම් කරන තියෙන. කරලා තියුනේ ඔක්කොම ජඩ වැඩ ටික කරලා තියුනේ. ඉතින් ඒක පාරට gediya පිටින් ඇවිදිනා වගේ දැනනවා. දැනුණට මට තේරෙනවා මේක නිකන් හරියට මේ පොලිචින් බෑගයකට වතුර පිරෙව වගේ බැලුමකට වතුර පිරෙවගේ පාට පිරලා ගියා පියවර දෙක තුනයි. ගිය ගමන්ම මට හිතෙනවා මේක වෙන්නේ නැති මේ හාමුදුරුවෝ කියන ඇත්තේ කියලා. එතනම ෂෝට් කට් එක තියෙනවා ධම්මේ හාමුදුරුවෝ ඉන්න තැන. මේ පොඩි ගේක හිටියේ මේ වේලවන ධම්ම ගෲප් කියලා මම එතෙන් ගියා. යන්න හොඳ වෙලාවට ස්වාමීන් වහන්සේ ඇඳෑවේ හතරමාට පහට විතරයි එළියේ ඉනකොට මං ගිහිල්ලා කියනවා කියනවා කියනවා කියනවා දන්නේ ඉංග්‍රීසියේ මෙලෝ දෙයක් ඒ හමුරණ තේරෙන්නේ නැහැ. මං කසාන්ත ඇවිත්ත තමයි. හැබැයි මම නෙවෙයි. මේ අනෝ මට හොඳටම තේරෙනවා මේක අරගෙන ආපු ගැම්මට ඇවිදින්නේ මේ ඇඟ gediya piti යනවා. ඊට පස්සේ කිව්වා මට උඹ කියන දේ නම් තේරෙන්නේ නැහැ. වෙන්න ඇති හොඳම දේවක නැවත නැවත කරන්න කියලා. කරන්න බෑ ඕක. කෙරෙනවා. නිසරණ වනේ යෝගට අපි කියන්නේ මේ gediya පිටින් ඇවිදිනවා කියලා. ඥානන්ද හඳුරෝ කියනවා ඒකට once in a way you meet yourself in the street කියලා. මම මට මුණ ගැහෙන වෙලාව. අපි අරක බලනවා මේක බලනවා නෙවෙයි. මේ මම ඇවිදිනවා. ඒක ඒක මුළු ඇඟෙන්ම සිද්ධ වෙනවා. ඉතින් එතකොට නිකන් 아무තු ඒකට අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන්නේ සම්පත්තිකර අවස්ථාවක් වැටහෙනවා. gediya පිටින් ඇවිදිනවා මම එච්චරයි දන්නේ වෙන මොකක්වත් දන්නේ නැහැ ඒකෙන් පිටිලා තියෙන්නේ ඉතින් ඒක ඇත්තටම මේ උප්පති අපේ උප්පතියම තියෙන එකක් අපි මේ අනුන්ගේ දේවල් බලන්න පුරුදු වෙලා පුරුදු වෙලා එහෙම නැත්නම් පිට දේවල් බලන්න පුරුදු වෙලා සිද්ධ වෙන දේට අත්දකින්න එහෙම නැත්නම් gediya පිටින් ඇවිදිනවා gediya පිටින් බත් කනවා gediya පිටින් නානවා gediya පිටින් දත් මදිනවා gediya පිටින් ඉඳගෙන ඉන්නවා කියන එක අපිට හුරු නෑ මොකද අපේ නිවස අපිට අමුතු වෙලා. අපිට හුරු නැති වෙලා මේ gedara ඉන්න එක හුරු නැති වෙලා. මොකද අනුන්ගේ දේවල් බල්ල බල්ල. ඉතින් ඒකේ පුරුදු වුණාට පස්සේ පේන එක හරි පිරිච්ච ගතියක් තියෙන්නේ. මේ තමන් තමන්ගේ වැඩේ විතරයි 100%ක්ම ඒකෙම සම්පත්‍තිකර අවස්ථාවකට එනවා. ඉතින් ඒක බෙදා ගන්න එක අමාරුයි මොකද ලැන්ග්වේජ් එකකින් කරන්න බෑ. වැඩි ලැන්ග්වේජ් එකේ එච්චර රිච් නෑ. ලැන්ග්වේජ් එක ඉතින් ළඟට යනවා විතරයි ලැන්ග්වේජ් එකෙන් කියා ගන්න බෑ. එවිට කෙයාට තටමනකොට තේනවා මේක තමයි මේ කියාගෙන ඉන්නේ මේක තමයි කියලා තේරෙනවා. ඉතින් ඒ පඬිස්වාසි කියනවා කියනකොට ඒ මනුස්සයා දන්න භාෂාවෙන් කියනකොට අනිත් එක්කනට තේරෙනවා මේක තමයි වෙන්නේ කියලා. ඒ වෙනතු මේක කොමියුනිකේට් කරන්න බෑ. මේ කියන්නේ ලැන්ග්වේජ් එක ඉක්මවලා ගිය අත්දැකීමක් මේකේ තියෙන්නේ. ওই වෙලාවේ විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවම අපි පාෂල්. අපි අපි ආංශිකයි. එක්ක අහනවා එක්ක දකින්න මොකක් හරි එකක්. අර වෙලාවේ නෑ ඔක්කොම සමස්තෙම ජීවත් වෙනවා. ඒ නිසා ඒවා සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කියලා මම කියනවා. මොකද අත්දකපු කෙනාට විතරයි කියන්න පුළුවන්. ඒකත් අත්දකපු කෙනාට විතරයි ඇහෙන්නේ. අනිත් කෙනාට විතරයි නික අපරාධේ පෑනකෝ කොලයි ටිකයි තින්තයි නාති කරලා තියෙන මොනවා ලියනවද දන්නේ කියලා. මොකද සම්පූර්ණ කරන්න බැහැ. ඒක ආපහු ගැනීම සඳහා ඒ අවශ්‍ය සාධක සලකලා දෙන්නයි කියලා කියනවා. නැවත gediya පිටින් ඇවිදින්න. ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ ආනාපානය ඕජාව වගේ දකිනවා නම් ඒක එලෙසම වෙන්න දෙන්න කියලා. ඕජාව නැමැති වචනය නැවත විස්තර සහිතව පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව. මම හිතන්නේ වැරදියට වචනේ පිනා වෙන්නේ නැති ඕජාව කියලා කියන්නේ තමන් මොකක හිත පිටලා තිබුණත් ඒකේ කාරණා සටහන් ආකාර වශයෙන් හොඳට දකින්නවනේ ඒකට කියනවා ඒ අත්දැකීම under your very nose අස්පනා අපිට දකින්න දෙයට කියනවා ධර්ම ඕජාව කියලා. ආනාපානේ ඕජාව වෙලා තියෙන්නේ ආනාපානේ සංසිද්ධව සිද්ධ වෙනවා වෙන ලෝකයක් නැහැ ඒකමයි තියෙන්නේ. එතකොට එහිම අර ඉස්සල ඇවිදිනකොට gediya පිටින් ඇවිදිනා වගේ ගෝජය කියලා අපි ඒකේ පාවිච්චි කරන්නේ ඒ ඔහේ වැඩේ සිද්ධ වෙනවා. හුස්ම ගන්න කෙනෙක් නැහැ. හෙලන කෙනෙක් නැහැ. හැබැයි අත්දැකීමක් තියෙනවා. හුස්ම ස්වභාවය සිද්ධ සිද්ධ වෙනවා. ආන්නේ හුස්ම අත්දකින්න වෙලාවේ තමයි තේරෙනවා මේ හුස්මෙන් පිට මොකක්වත් නැහැ. හැබැයි ඒක මම කරන දේකුත් නෙවෙයි. මගේ ළඟ තියෙන නිරීක්ෂණයක් විතරයි. එතකොට ඒන පිරිච්ච ගතිය මේ සම්පත්‍ති කරගතිය තමයි අර කිව්වේ අවිදිනකොට gediy පිටින් අවිදිනකොට තියෙන එක. ඒක ධර්මෝජාව කියලා කියත හැකි. හැබැයි ඒක ආනාපාන විතරක් නෙවෙයි මොන දේ කරුවත් මුළු හදින්ම කරන වෙලාවේ. ඒ පුදුම පිරිච්ච ගතියක් තියෙනවා. මුළු හදින් මම ඇයට පෙම්කොට අනාගත පෙර සිහින මැව්වෙමි. මගේ සොන්තුරිය තවත් කෙනෙකුට ප්‍රේම කරන හැටි බලා දුක් වෙමිද මොකද්ද? එහෙම එක්කත් තියෙනවා. ඒක ප්‍රේමයට සම්බන්ධ කරලා කියලා තියෙනවා මුළු හදින් පෙම් කරනවායි කියලා. නමුත් කවදාකවත් මට මම මුළු හදින් ප්‍රේම කරන්නේ නැහැ. මම මම මගේ බෙට හාෆ් එකට ප්‍රේම කරනවා. ඒ කියන්නේ මං හිතනවා ප්‍රේමේ සඳහා බාහිර කැලලක් ඕනයි කියලා. මේක මොකක්වත්ම නැහැ. ප්‍රේමේ තියෙන තමන් එකමයි වර්තමාන මොහොත එකයි මෙතන කියනවා මම නෙවෙයි නම් කවුද යකෝ මෙතන නෙවෙයි නම් කොහෙද යකෝ දැන් නෙවෙයි නම් කවද්ද යකෝ කියලා. අපි මේ තව මොකද්දෝ ඉල්ලගන්නේ මේ මුළු ජීවිතේම ගත කරන්නේ. ඒ ගත කරන තාක් බලාපොරොත්තු සුන් වෙනවා. gediya pitin ඉඳගෙන ඉන්නවා gediya pitin ඉඳගෙන ඉන්න බව දන්නේ. gediya pitin ඇවිදිනවා ඇවිදින බව දන්නවා. එතකොට එනේ පිරිච්ච ගතිය කියන ඕජාවක. ඕජාව කියන්නේ එසෙන්ස් එක කියලා, සැප් එක කියලා කියන්නේ. පන්දිසන් කියන්නේ සැප්. ඒ මොහොතේ හරියට මේ වැරදි උපමාවක් නැති මං කියන්නේ අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච ළමෙක් පොඩි ළමෙක් ඒකත් එක්ක යෙදිලා ගත කරන්නේ. ආ වෙන ලෝකයක් නෑ යාට. අනිත් වගේ මගේ ආනාපානෙ මගේ සක්මන එනතම් මගේ ඉරියව්ව එහිම හිත নিমগ্ন වෙලයි කියලා කියනවා. මුළු හදින්ම කියන වචන අපි පාවිච්චි කරනවා. gediya pitima කියන වචන සිංහලෙන් පාවිච්චි කරනවා. කොයි එකකින්වත් මේ කොමියුනිකේට් වෙන්නේ මේ පොඩි උත්සාහයක් විතරයි බහතෝරන්න කරන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම දැන් අධ්‍යාපනය අවසන් කර අධීර තුල සිටිමි. ජීවිතයේ ඊළඟ අධීරය ලෙස රස්සාවක් සෙවීමට කළ යුතුය. විද්‍යා ශාස්ත්‍රයේ පරිශන කරමින් අධ්‍යාපනය ලැබූ නිසා ඉදිරියට කරන රැකියාවේදී එම විද්‍යා පරිශන කරමින් ක්‍රියේටිවිටි වැඩි කරමින් මම යන තව පුම්බමින් යන යුතු ගමනක් ඇත. නමුත් ආර්ය පරිශ්‍රණයේදී මේ ආධ්‍යාත්මික ජීවිතයේදී එයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ conflicting ආකාරයට සිත සිතා මතා ක්‍රියා කිරීම අඩු කරමින් ගඟ දිගේ ඉහළට පිහිනීම සුදුසුය. මේ අන්ත දෙක මාධ්‍යයේ සාමාන්‍ය ජීවිතයේදී අධ්‍යාත්මික වර්ධනය කරමින් ජීවිතය බැලන්ස් කරන්නේ කෙසේද? යයි ඔබ වහන්සේගෙන් ගෞරවණ උපදේශක් ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. මම අවුරුදු යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් එකේ ධම්ම අපේ ධම්මික හමුදුර හම්බුනේ පාස් අවුට් වෙනකොට පාස් අවුට් වෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වදින්න එපා, ජොබ් එකක් කරන්න එපා, භාවනා කරන බව කාටවත් කියන්න එපයි කියලා. ඒකේ මගේ හිතට හොඳටම වැදුනා. හැබැයි ඒ සාංශුවේ මට පස්සේ හම්බෙලා කිව්වා මම ඔබට එහෙම දෙයක් කියලාත් නැහැ, නිකන් බොරු කියන්න එපයි කියලා. මම නෑ වන්ද පැහැදිලිවම කිව්වා. එතකොට මගේ ජීවිතේ ප්‍රයිම් ඒජ් එක, ඒ කියන්නේ මම ඉතින් ජොබ් එකක් කරනවා, ගෑණියක් ගන්නවා. ඉතින් ඔක්කොම කර කර ඉන්න වෙලාවේ සතිය හොඳටම ඒ කියන්නේ දන්නේ නැහැ. හැබැයි හදාාරන වෙලාවේ කිව්වා බඳින්න එපා, ජොබ් එකක් කරන්න එපා, භාවනා කරන බව කාටවත් කියන්න එපයි කියලා. ඉතින් ඒ කරගෙන ඉඳද්දි මට හිතුණා ලේසි වැඩේ පෝස්ට් ග්‍රැජුවේට් කියලා. පෝස්ට් ග්‍රැජුවේට් කරගෙන ඉඳාදී මම ප්‍රොෆෙසර් ප්‍රොෆෙසර් මට අල්ලා ගන්න ඕනේ ඇමරිකන් එකනේ ડોක්ටර් ඩීගන් කියලා හරියම ෂොක් වුණා. මම දැන් පෙන්සිල්වේනියා වෙන්න ඇති. බෙන්දලා හිටියේ ඉන්දුනීසියානු ගෑනු කෙනෙක්. එතකොට ප්‍රොෆෙසර්ලා තුන්දෙනෙක් හිටියා තුන්දෙනාම ඒ ආසියා කරේ ගෑනු බෙදලා හිටියේ. ඉතින් ඒගොල්ලෝ ඩිනර් එකක් දෙනවා. ඒකට මටත් එන්නයි කියනවා. මම ස්ටුඩන්ට්. ඊට පස්සේ මම කව සල්ලි නැතුව කරන්න බෑ කියලා. ඒ කියන්නේ පෝස්ට් ග්‍රැජුවේට් කරනවා. පයින් යන දුර බත් එක අරගෙන යනවා. අම්මා බත් එක බඳලා දෙනවා. ඊළා කරගෙන යනවා. ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ජොබ් එකක් කරා මම. මම ඉස්සෙල්ලා බැංක් එකට ඇප්ලයි කරා. ප්‍රොෆෙසර් 100%ක්ම විරුද්ධ වුණා. අපේ තාත්තා බැංක් එකේ හිටියකෝ ඔක එපාම කරපු ජොබ් එකක් කිව්වා. අපේ තාත්තගේ මෙතන කොරස් වෙලා තියෙන කිව්වා සල්ලි ගණන් කරගෙන. අතට මේව මේ කාසි ටිකක් දුන්නොත් සත පහේ කාසි කියලා හිතන්න මේ රුපියල් කීයක් තියෙනවද කියලා බරෙන් කියත හැකියි. ඒ පොම්බට ජොබ් එක අල්ලන්නේ. ඊට පස්සේ ග්‍රීන් ෆාම් යනවා කිව්වට පස්සේ ඇවිල්ලා මට ටයි ටයි එකක් ගැට ගහලා උන්ගේ කාර්කෙම ගිහිල්ලා බස්සලා ෂේක් හෑන්ඩ් කරලා ගියා ජොබ් එක හරි ගියා. පුදුමාකාර විදිහට අත තියෙන තියෙන දේ හරියන පටන් ගත්තා. ඉස්සලා ඉස්සලා පොඩ්ඩක් වලි මම යන ස්පීඩ් එකට කාටවත් යන්න බෑ. කොමිටි මීටින් එක තියෙනකොට මට තේනවා මේ මිනිස්සු ඔළුවෙන් ඇවිදින්න හදන්නේ කියලා මෙච්චර ලස්සන යන්න පුළුවන්. ඉතින් හැම කෙනත් එක්කම වැඩි. ඒ කියන්නේ මයන ස්පීඩ් එකට යන්න බෑ. පස්සේ මම චීෆ් එක්සිකියුටිව් වුණා. ඊට පස්සේ දෙන්න තුනේ කස්සුනා. බෑ මේ මිනිහත් එක්ක කරන්න බෑ කියලා. ඉතින් එතකොට මට එහෙන් ඇවිල්ලා කම්පැනිෙන් ඇවිල්ලා මට ඩිරෙක්ටර් පෝස්ට් එකක් දීලා මට ෂෙයාස් ටිකක් දෙන්න පඩියෙන් කැපෙන්න හරි ගසලා ප්‍රොපෝසල් එක ලියලා ඉවරයි. ඊට පස්සේ අපි එතන ලොකු මොකක්ද රෙඩ් ක්‍රොස් එකෙන් සල්ලි 10ක් කරන අපේ කම්පැනි නේ අපේ කම්පැනි 10ක් දාලා එහෙන් 90ක් දාලා ගමක් දියුණු කරන්න ප්‍රොපෝසල් ලීලා ඉවරයි. කොහොමද අභාග්‍ය සම්පන්න විදියට කියනවනම් මට අස්වෙන්න සිද්ධ වුණා. ඒ ඔක්කොම හදලා තියෙන්නේ. ඒ අස්කේතුවා කියන්නකෝ. සෙන්න සිද්ධ වුණා නෙවෙයි. ඉතින් ඒකට ජීවිතේක මහ විශාලම පෙරලියක්. ඒ කියන්නේ මං කරව ෆස්ට් ජොබ් එක පුදුම විදියට මේ කම්පැනි දියුණුණා මාත් දියුණුණා හැම පැත්තෙම දියුණුණා ඊට පස්සේ එකපාරටම බක්කාලා මම ඩිසයිඩ් කරා රිසයින් වෙනවා කියලා. ඊට සුද්ධම ලියුමක් ලියලා අස්සම් කරලා වාහනේ දීලා මාව ගෙනත් දාලා ගියා. මේ එතකොට තමයි භාවනාව හොඳටම හරි ගියේ. ඒ ඒ කාලෙම නිල්ලඹ හිටියේ මට ඇනුවල් ලීව් දුන්නා මම නිවාඩු වැඩේ දවස් 21කට ප්‍රශ්න විසඳනකම් টොප් එකට භාවනා වුණා. එතකොට මම ડોક્ટર ෆර්නෑන්ඩෝට ගිහිල්ලා කිව්වා මෙහෙමයි මට ආයෙ ජොබ් එකක් කරන්න හිතෙන්නේ නැහැ. උඹ ඇවිල්ලා යුනිවර්සිටි ගියේ මම ඒතකොට MSc එක කරගෙන ගියේ. යුනිවර්සිටි ගියේ ලෙක්චර් පෝස්ට් එකක් ගනින් ඒකට අවුරුදු 5කට සැරයක් නිකන් ඉන්න දෙනවා අවුරුද්දක් සැබටිකල් අපිට හොඳට භාවනා කරලා කියලා. මට ඒකවත් එපා වුණා. කියන්නේ ඕනේ නෑ මොනවාක්වත්. මට තේරෙනවා එතකොට මේ කන්ද ඔච්චර නටන්න ඕනේ නෑ කියලා. මේ කායලාකට ගිහලා විගානක් දික්කපුවම කවුරු හරි බට්ටියක් දෙනවා. ඔකට ඔච්චර නටන්න ඕනේ. ඒකට ගෑණිකුත් අරගෙන ගේකුත් හදලා මිය වෙනවට පූසෙකුත් හදලා පූසට එළදෙනක් කියලා කිරි දීලා එළදෙන බලාගෙන තා පවුලක කෙනෙක් තියලා මේක මල මගුලනේ. ඉතින් ඒ නිසා ජොබ් එක නැතුව ඉන්න පුළුවන්. හැබැයි මම ඉතින් ඒක කරලයි මම මේ කියන්නේ. ඊට පස්සේ මම රිසයින්මන්ට් හදනකොට පෝස්ට් ග්‍රැජුවට් එකේ ඩිරෙක්ටර් කතා කරලා කිව්වා ඩිරෙක්ටර් රෙජිස්ටර් ඔබ බැංකුවේ දාලා තියෙන ගාන මදි. ඔය ටිකට සල්ලි ටිකක් දාගෙන නිකන් හිටපන් කියලා. මං කියලා සල්ලි ටික බැංකුවට දාලා පොඩි ගාණක් එන්න හදලා ඔය තාම සරල ජීවිතයක් ගත කරන්න කියලා. හැබැයි එතන එච්චරම හොඳ කම්බිනේෂන් එකක් නැහැ. හැබැයි ඒකට හොඳටම හුරු වෙන්න ඕනේ. නිකන් ෆ්‍රූගල් ලයිෆ් එකක් ගෙනියන හැටි. ස්කවුටින් වගේ කැම්පින් ඒක නම් හොඳම වැඩේ. ඉතින් ජොබ් එකක් නොකර ඉන්න තරමට හොඳයි. මේක හැබැයි මම මේ පිරිමි පැත්තෙන් බල්ලා කියන්නේ කාන්තාංග පැත්තෙන් මට අත්දැකීම් නැහැ. ඊපස්සේ ධම්මිකාඳුරන්ට කිව්වට පස්සේ ධම්මිකාඳුරුගා මම කොහොමද ඔක්කොමට කිව්වෙත් නැහැ. ඉතින් මං කොහොනේ ඒක මට මම ජොබ් එක කරා ඇත්තටම. ජොබ් එක කරා බැඳා සෝරි බැඳේ නෑ ඒක බේරගත්තා. කෙල්ලෝ කෙල්ලෝ hina වෙනව බොරුවට. වදින්න නැතුව බේරුණා. ළමික හමුදුරු නිසා මේ භාවනා කරන බව මෙලෝ කෙනෙක් දන්නේ නැහැ. භාවනා කරනවා බොහොම පුංචි ඒ ගෲප් එකක් හිටියා. ඒ ගෲප් එකත් එක්ක නිකන් හොරෙන් නිල්ලඹ යනවා, අරේ මේ යනවා, නිකන් කැම්පින් යනවා වගේ කවුරක්වත් දන්නේ නැහැ. ඒ තරම්ම දඟකාර ජීවිතයක් මට තිබුණේ. කවුරක්වත් හිතුවේ නැහැ මං වගේ මිනිසෙක් භාවනාවට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා. මං ගියෙත් ඒ වගේ තැන් වලට. ඉතින් ඒ ඉලක්කන් තුන බඳින්න එපා, ජොබ් එකක් කරන්න එපා, භාවනා කරන්න එපයි කියලා කෙනෙකුට කියන්න බෑනේ. භාවනා කරන බව කියන්න එපයි කියලා. අද ওই තුනම ඔයගොල්ලෝ වරද්දගෙන ඉන්නේ. තුනම වරද්දගෙන ඉන්නේ. හැබැයි ඒක මට පේන්නේ එච්චර ලොකු හානියක් වෙලා තියෙන කියලා. එච්චර පර්මනන්ට් ඩැමේජ් එකක් නැහැ. නමුත් මේ ඇට්මොස්ෆියර් එක තියාගන්න ওই සමාජයේ ශිෂ්ටාචාරය කියලා අපේ ඔළුවට දාන හැම දෙයකම අපි ටැක්ස් කරනවා. අපි වනචර වෙච්චාම වැඩි ඉවරයි. අරඤ්‍යගතව, රුක්කමුලගතව, ශුන්‍යාකාරගතව. ඉතින් ඒකෙදි කාන්තාපක්ෂයට අසාධාරණක් වෙන්න ඇති මං හිතන්නේ. මොකද ඒ කට්ටියට ඒ නිවිහල් විදියට එහෙම ගත කරන්න බෑනේ. එතකොට මේ සමාජය පිළිගන්නේ නෑනේ. නමුත් මේක තීන්දුව කරන්න වෙලා තියෙන අවුරුදු 20 කාලෙදී. ඒක වර්ණ දශකයට වැටලා තියෙනවා. වර්ණ දශක කියන්නේ ලස්සනට කැමති ජීවිතේ ලස්සනම වයසේ. 30 පැන්නට පස්සේ තමයි බල දශකයට වැටෙන්නේ. Tamange හැකියාව තේරෙන්නේ. 40 පැන්නට පස්සේ තමයි ඥාන දශකයට වැටෙන්නේ. ඉතින් එතකොට වැඩේ ඉවරයි. වැඩේ කියලා වෙලා. 50 වෙනකොට වැඩේ කියලා වෙලා. ඉතින් හදලා තියෙන්නේ මේක මේ හරියට කොයින්සයිඩ් වෙන්නේ නැති වෙන විදියට මුල් ටිකේදී දැනුම නැහැ පුදුමාකාර ආසයි කසාද බඳින්න ජොබ් එකක් කරන්න අනම්මනම් හරි මේ කරන්න. ඉතින් ඒකෙන් අනවශ්‍ය විදියට අපි හුක් වෙනවා. ඉතින් එහෙම නැතුව කෙරුවොත් ඒ කෙනාට ජීවිතය අත්දැකීම් නැතුව භවනා කරලා සමාජලාට හරියන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මොකද්ද මේකට දෙන උත්තරය කියලා මට කියන්න බෑ. මම මම මේ කරන්න හදන ක්‍රියේටිවිටි මම කරන්න හදන ප්‍රොඩක්ටිවිටි කියලා දැනගෙන පිස්සු කෙලියට නම් කිසිම දෝෂයක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ. මම මම මේ කරන්නේ ලෝකයා කියනවා මේ රිසර්ච් එක කරපුවා මට රිසර්ච් එක කරතයි මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා මේක තන්නේ කර ලෝකයා නම ගරින්න කරන්න කියලා. ඒක දැනගෙන ඒක කරුවා නම් ඒක දෝෂයක් නැහැ. ඔය කියන ක්‍රියේටිවිටි කියලා කියන්නේ අපේ ඉන්ටියුෂන් එක කිවිනාශ කරන දෙයක්. ඔය ක්‍රියේටිවිටි කලාව සත්කාට කරන ක්‍රියේටිවිටි එක. ඒක ආර්ය පරිශ්‍රණය නෙවෙයි. ඒක මේ මේ ඩෝපමයින් එන්සයිම් වලට ඔය අපි ගෙවන්නේ. ඩෝපමයින් එන්සයිම් කියලා කියන්නේ අපි එක එක දේවල් හදලා මිනිස්සු අවශ්‍යපු තරමට අපි ළඟ පුදුම මේ පෞරුෂත්වයක් එන්න මම ආයනයක් වැඩෙනවා. ඩෝප් වෙනවයි කියලා කියන්නේ. ඒ ඩෝපමයින් එන්සයිම් එක තමයි අපිව මේ කැරට්ටලේ පෙන්න පෙන්න ගෙනියන්නේ. මේක අලුත් කර කර අලුත් කරගෙන නියන හැටි මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල දානවා කෝපරේට් සෙක්ටර් එක දානවා. ඒ කියන්නේ වැඩ කාරෙන්ගේ වැඩ ගන්න හැටි. ඉතින් අපිත් ඒකට කැරට්ටලට ආස නිසා අදිනවා. ඇත්ති වැඩක් නැහැ. නමුත් මේ ඒ වගේ Tamangema අත්දැකීමෙන් මම මේ කරන්නේ ලෝකයා සනසන්ට ලෝකයා පිනවන්න රිසර්ච් මිසක් මට කවදාකවත් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ කියන එක දැනගෙන කෙරුවට කිසිම හානියකුත් නැහැ. ඒක අද අපි ධර්මදේශනාවේදී අපි බලමු මේක තේරුම් ගත්ත මිනිසෙක් ලෝක ජීවත් වෙන එක පිළිබඳව මේ ත්‍රිපිටකයේම තියෙන සාමාන්‍ය බණට නොකියන ලස්සන කොටස් ටිකක් සරුවචනසේ පෙන්ලා ඉදපත් කරලා තියෙනවා. ඒ ටික අපි බලමු බණේදී සාකච්ඡා කරන්න මේ Taman කරන්නේ මෝඩකම කියලා දැනගෙන මෝඩකම කෙරුවට දෝෂයක් නැහැ. දැන් නැතුව කරන්න එපා. මේ ලෝකයා පිනවන්න රවට්ටන්න කරන්න යන්න එපා. ලෝකයා කවදාකවත් අපිට සත්ත පහක උදව්වක් කරන්නේ නැහැ. ඒක නිකන් මේ බොරු වැඩක්. ලෝකයා තනසලා පිනවන්න ඉවර කරන්න එකක් නෙවෙයි. මේ Taman ඒකෙන් මේ කරන්නේ මෝඩකම කියලා දැනගෙන කරනවා නම් දෝෂයක් නැහැ. හැබැයි මේ ලෝකේ රවට්ටන්න පුළුවන් වෙයි මම මාව රවට්ට ගත්තොත් නම් අපරාදේ ගඟට ඉන් කැපුවා වගේ වැඩි. ඒක නිසා අද ඔය ප්‍රශ්නේ තියෙන තරුණ කොටස් අපි පුංචි කාලට වැඩිය වැඩි. සෑහෙන ප්‍රොෆයිල් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට තේරෙනවා ඒ ප්‍රොෆයිල් එකේ වැඩි හරිය ඉන්නේ කාන්තාපක්ෂි කෙල්ලෝ. ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. මොකද මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න කිසිම කෙනෙක් නැහැ. පේනසක් හරි උත්තරත් නැහැ. අම්මලා තාත්තලා තියාගෙන ඉන්නේ කෙල්ලෝ. අර වීදුරු කඩවල විකුණන තියෙන බඩු තියෙන වික්කට පස්සේ වගේ කියන්න ලැබේ. විකුණ ගන්නකම් කොහොම හරි අපි ඉහ පිහ තියාගෙන ඉන්නවා. ඒක දෙනකම් බිල ලියනකම් වගේ කියනවා. බිල ලිව්වනේ married daughter split water කියලා. අම්මලා තාත්තා වගේ කිව්ව ඉවරයි. ඒ තරම්ම අම්මලා තාත්තලා මර්ස මර්සනරිස්ලා. කිසිසේත්ම නැහැ මේ බලන්නේ කොල්ලෝ ඒක ගැන වැඩි අම්මලා තාත්තා ගැන බලාපොරොත්තුවක් නැහැ. මොකද දන්නවා අම්මලා තාත්තලා මැට්ටෝ බව දන්නවා. ගෙල්ලෝ එහෙම නැහැ ගෙල්ලෝ හිතනවා අම්මා තාත්තා දෑවැද්ද දෙයි අරක කරයි මේක කරයි මට මිනිහෙක් හම්බ වෙලා හම්බෙන්නේ යක්ෂයෙක්. කත්තාකත් මිනිහෙක් හම්බ වෙන්නේ. ඉතින් ඒ ඒ කතාව දිහා බලන්න ගියාම කාන්තාවක්ෂයට ඒකේ අසාධාරණ පැත්තක් තියෙනවා. හැබැයි මේ වගේ රටවල් වල ඒගොල්ලෝ කාන්තා අයිතිය සඳහා යම් ප්‍රමාණයක් අරගල කරන නිසා පොඩි වයසේදී භාවනා කරොත් ඒ කාන්තාව මං හිතනවා හොඳ උත්තරයක් හොයයි කියලා. ආශ්‍රය කරේ කාන්තාවන්ට එහෙම කරන්න පාතාවරණේ තාම හොඳ නැහැ. ඒක නිසා මේ මම ධම්මජීව වශයෙන් කෙරුවේ මං කෙරුවෝදී ඒ වගේ වයසේ ඉන්න කෙල්ලන්ට පැවිදි වෙන තැන් හොයලා දුන්නා. ඒ කියන්නේ අර ස්වාධීන වෙලා ඉන්න දැන්. ඒගොල්ලෝ ඇතුලේ රණ්ඩු. කාන්තාවන්ට තැන් හදලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ප්‍රසිද්ධියම කියනවා බෑ ස්වාමීන් වහන්සේ රණ්ඩුම තමයි. ඒක ඒගොල්ලන්ගේ ආවේනික දුකක්. ඉතින් ඒක වළක්වන්න පෞරුෂත්වය අවශ්‍යයි. පෞරුෂ ප්‍රධානත්වය අවශ්‍යයි. තලන්නම ඕනේ. බඩු තලන වගේ තලන්න ඕනේ. තල්ල කරගෙන යන්න පුළුවන්. ඒ නිසා විශාල පිරිසක් ඉන්නවා කාන්තා පක්ෂයෙන් මේ ඔන්නියමා ගෙච්චෙට් වෙලා. මොකද්ද කරන්න තියෙන ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ජීවන රටාවක් නැහැ, පෙන්නලා නැහැ. ඉතින් ඒ අතරමැද විශාල ව්‍යාපාරයක් තියෙනවා මේ භික්ෂුණී ශාසනය පිළිබඳව. මම ඒකට කැමතිත් නැහැ. ඒක කරන්නේ බික්කු බෝධි අනාලේ හාමුදුරුවෝ සුජාතාම්තු මම කොහමයි ඕගොල්ලොත් එක මට ගමනක් නැහැ. ඒක ආවයි මගේ දෝෂයක් නෑ මගේ කිසි තරහක් නෑ. නමුත් එක්කටව කැම්පේන් කරුවාට ඔය නිවන් දකින්න වැඩිට සත්ත පහක වැඩක් නෑ. ඒ නිසා පිරිමියට නම් උත්තරයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ සෑහෙන පිරිසක් දැන් ඉන්නවා ඉංජිනේර්ස්ලායි, ඩොක්ටර්ස්ලායි, accountස්ලා, accountantලායි පැවිදිලා. උන් දැන් සංඝ සමාජයේ ඉන්නේ නැහැ. තනියම කුටියක් හදාන කැලේට යනවා. ඒකත් එච්චරම හොඳ ආන්සර් එකක් නෙමෙයි. මොකද පිරිසක් එක්ක ඉන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ දෙයක් මේ මේ වෙනකොට ලංකාවේ සාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රසිද්ධත් නෑ කියාපාන්නෙත් නෑ. ඔය කෑ ගහන ගායකයෝ ටිකක් වෙනම මේ ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ කරනවා, භාවනා කරන සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරමැද කාන්තාවෝත් ඇති. ඒගොල්ලන්ට අර සමාජයේ පිළිගැනීමක් නැහෙනේ. මෑණිවරු වශයෙන් හෝ පාසකම්මල වශයෙන් හෝ භික්ෂුණීන් වහන්සේලා වශයෙන් හැබැයි ඒ අනුව යම් පමණක් ඒ රිස්ක් එකත් කාගෙන අර against the grain ගිහිල්ලා වැඩ කරන පොඩි පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේ solidified වෙච්චි, stratify වෙච්චි social strata එකක් මට පේන්නේ නැහැ. හැබැයි හැදෙන ගතියක් තියෙනවා. එහෙම දෙයකට ලෑස්ති ගතියක් තියෙනවා. එක පැත්තකින් බැලුවොත් එක පැත්තකින් බැලුවොත් කීතයි ලංකාවේ ඇති වඩා වාසනාවන්තයි කියලා. මේ වගේ රටක ඉපදිච්ච කෙනෙකුට වැඩිය ඒ වගේ රට ලංකාව වගේ රටක හොඳයි. හොයාගෙන යන්න පුළුවන්. හැබැයි තමන්ගේ පාර තමන් හොයාගෙන යන්න ඕන. කවුරුරි හදපු මේකක් ඒ කියන්නේ මම දැන් පැවිදෙන්න ඉස්සෙල්ලා මම හරිම ක්‍රිටිකල් මට කවදාකවත් මහානකම හරියන්නේ නැහැ කියලා මං හිතුවා. ඒ කියන්නේ සංඝයා පෙන්වන්න බෑ මට. ඒ තරම්ම මේ ජාත්‍යන්තර විහිළුකාරයෝ ඉන්ටර්නැෂනල් ජෝකර්ස්ලා කියලා මං කියන්නේ. ඉතින් මාත් අන්තිමට එතෙන්ට වැටුණාට පස්සේ හැබැයි මම ජොලියේ ඉන්නවා. මම කිසිම කෙනෙක්ගේ මේ පව් වලට බෑ කියන්නෙත් නෑ වල් කියන්නෙත් නෑ ඒ ඕන කෙනෙක් කරගත්තා මට එච්චර ගාණක් නෑ හැබැයි මට පුදුම සතුටක් තියෙනවා මේ මිනිස්සු මේ කාරණාව තේරුම් ගන්න තියෙනවා ඥාන පිටමකම පැවිදි උපයදී පැත්තක තියේදී විපස්සනාව කියන එක තේරුම් ගනිමින් ඉන්නවා ඒක නිසා මම හිතනවා මේ රට තියෙන්නේ ලෝකයේ තියෙන ඉතාමත්ම අස්ථාවර තත්ත්වයක කොයි වෙලාවෙ මොනවා වේද කියන්නේ මේක හරි වාසි විපස්සනා කරන කෙනා එයාට තියෙනවා ඕක තමයි පළවෙනිම ඉගෙන ගන්න තියෙන ඕක අනිත්‍යයි. ඕක ගැන බලාපොරොත්තු තියන්න බෑ. හැබැයි ඒක විපස්සනාට භාවනාවට ආධ්‍යාත්මික විදියට කිසිම බාධාවක් නැහැ. බාධා නම් සතිය කියන එක තේරිලා නැහැ. සතිය කියන එක තේරුණා නම් ওই බාහිරේ තියෙන අච්චාරුව ගොජේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ ඔය වයස ඔය කියන විශ්වවිද්‍යාලය අධ්‍යාපනය හමාර කරන වයස හරියට නිකන් මාළුන්ට පොරි දැම්මා වගේ. මම දේම ගොජ දාන වෙලාව. මගේ හැබැයි හොඳටද නරකටද දන්නේ මම විශ්වවිද්‍යාලයට යනකොට අවුරුදු 3ක් පමණයි. විභාග 3ක් පෙළුණා. එනිසා මම පාස් අවුට් වෙන කාලේ තමයි ගියේ. වයසෙන් බලනකොට එනිසා අනික් බැචලාට වැඩිය මම ටිකක් ඒ කියන්නේ පරිප්පු කාලා තිබ්බා. ජූනියම එක්කන අපි මොන්ටිසෝරි කියලා උට නම දාලා තිබ්බේ. ඒ කියන්නේ ඒ තරම්ම අධ්‍යාපනයේ දක්ෂයි විශ්වවිද්‍යාලේ කියලා තිබුණා. හැබැයි සාමාන්‍ය බුද්ධිය නැහැ. ඔය අධ්‍යාපනයේම ඉන්න මිනිස්සුනි මම හිතන්නේ මේ විනිපෙක් කිට්ටු වගේ කොහරි ඉන්නේ මේ දවස්වලත් මේ මේ වැඩ කරගෙන යන ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේද කොහෙද? ඇවිල්ලත් මාව හම්බෙලා ගියා ටොරන්ටෝ වලට ඇවිල්ලා. මේ මම හිටිය කොහොමඩක්වත් බැච් එකේ නාකියගේ පැත්තේ. ඒ දවස්වල. ඒ නිසා සාමාන්‍ය බුද්ධියක් තිබ්බයි කියන්නේ මහා ලෝක එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම දෙනවා බඳින්න එපා, ජොබ් එකක් කරන්න එපා, භාවනාව කියලා පෙන්වන්න එපා. භාවනා කරන අය අතර ඉන්න භාවනා කරනවා වගේ ඉන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එළියට ගිය ගමන් ඔය ජොලියක් දාන විසිල්ලක් ගහගෙන බල්ටියක් ගහගෙන ඉන්නවා එළියේ. කාටවත් අල්ලන්න බෑ මේ යකා කේල් ගහ ගන්න යනවද පොල් ගහ ගන්න යනවද කියලා. කකා කකා යනවා. හැබැයි මල පන්න ගන්නෑ. මල පන්න ගන්න නැතුව චරිතය ෂේප් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉතින් මේවා බනද බයිලද මට තේරෙන්නේ නෑ. වහන්සේ දිනක් මගේ අත ලාච්චුවට හසු වීමට යන අවස්ථාවේ මම ගල් ගැසුණක් මෙන් ඒ දෙස බලා සිටියෙමි. මේ වෙලාවේ මා ඊතා සතිමත් වූ නමුත් මේ සිදුවීම යන දේ වළක්වන්නට මට හැකියාවක් තිබුණේ නැත. ලාච්චුව ටික ටික අත දෙසට එන ආකාරයේ ස්ලෝ මෝෂන් රෙකෝඩින් එකක් මෙන් පෙනේ. මගේ අත මීට ප්‍රථම ලාච්චුවට හසු වී ඇති අතර එම වේදනාවේ තරම මට හොඳට මතකයි. ඒ මතකයට මේ මොහොතේ මගේ සිතට ආවේය. ඒ මතකය මේ මොහොතේ මගේ සිතට ආවේය. ඒ සමග ඒ සමගම අත ලාච්චුවට අසු වූ ආකාරයටම රිදෙන්ට පටන් ගත්තේය. නමුත් මට පැහැදිලිව පෙනෙන්නේ අත තවම ලාච්චුවට හසු වී නැති බවයි. ගරු ස්වාමීන් වහන්සේ මේ ආකාරයට අපේ කය මනසේ රැඳී ඇති වේදනාවට ප්‍රතික්‍රියා කරනවාද? වේදනාව ඇතිවීම ස්පර්ශයේ අත්‍යවශ්‍යම නැතිද? මා ප්‍රතික්‍රියා කරන්නේ මනසේ රැඳී ඇති වේදනාවද නැතිනම් ඇත්තට ස්පර්ශය නිසා හටගත් වේදනාවද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. වන්තිත දෙවන් කරන. ඔය සම්ප්‍රදායන කෝල නම් ඉතින් අත හැප්පෙන්න ඕන. ඇත්තටම සාත්‍යයට අහු වෙනවා කියන එක මට තේරෙන්නේ නැහැ. මොකද ඒකෙන් අදහස් කරන්නේ? කියන ඔටෝමැටික් ටක් ගාලා වැහෙන ලාච්චුවක්ද තියෙන්නේ? මොකද්ද මොකද්ද මේ ඉන්සිඩන්ට් ලාච්චෝ තියෙන ලාච්චෝ කියලා ලාච්චෝට අහු වෙනවා කියන එක ඈ ටෝරේ නෑ හරි හරිම බයයි නෑ නෑ මට ඒක අවශ්‍ය නෑ මට ඕන common sense මට common sense කියන්නේ ලාච්චෝට අහු වෙනවා කියන එක තේරෙන්නේ නෑ මොකද එහෙම ලාච්චෝට අහු වෙන්නේ නෑ අපේ අපේ ගෙවල් වල තියෙන ලාච්චෝ එහෙම අහු වෙන්නේ නෑ ඒ නිසා මොකද්ද මේ කියන්නේ මට දන්නේ එක අතක් මෙහෙම තියාගෙන අමතක කරලා මේ අනිත් අතින් වහන්න පුළුවන්. එක අතක් ඇඟිල්ලක් හරි ලාච්චු ඇතුලේ කැලේ තියෙන්නේ. නෑ මේ දිසල ලාච්චුවට අහුවෙලා තියෙනවා කියලා තියෙනවා. සමහර ලාච්චු තියෙනවා කිට්ටු වෙනකොට ඩංගල ඇදලා ගන්නවා. මේ ඔටෝමැටික් ග්ලෝටෝ ක්ලෝසර් එක තියෙන. අන්තිම ටික ඩක් ගාලා වැහෙනකොට. ඉතින් ඒ වෙලාවේදී මේ දොරේ නික උදාහරණයක් කිව්වොත් එimhe දොරේ සරණිරු පැත්තේ අත තියාගෙන හිටියනම් චප්පම වෙනවා. ඒක වෙලා තියෙනවා මම මයිත් එක වැඩ කරපු වෙනවා. මට වෙලා තියෙනවා කාර් එකේ දොර වහනකොට තරණිරුවේ අත ඉඳලා. මම බුරුමේ යනකොට මේ අත එහෙම මාස ගාණක් රිදුනා. ඒ වගේ දෙයක් වෙන්න ඇති. ඉතින් මේකට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ස්ක්‍රිප්ට් කියලා එකක් තියෙනවා. ටෙක්නිකලි විස්තර කරනවා. අපි මේ අම්මලා තාත්තලා අපිට පොඩි කාලේ මේ ගින්නට අත දාන්න එපයි කියලා එකක් කවනවා ඔළුවට. ඒකේ ස්ක්‍රිප්ට් එනවා ඇතුලේ. ඒක ලියවෙනවා. ඊට පස්සේ වෙන කෙනෙක් අත දානකොටත් මට තද වෙනවා. මේ මනුස්සයට අම්මා තාත්තා කියලා දීලා නැද්ද මේ ගින්නට අත දාන්න අත ගනින් යකෝ කියලා ඒක පාරට අර ස්ක්‍රිප්ට් එකේ සැරට දැන් මම නෙමෙයි අත දාන්නේ මගේ දරුවෙක් මගේ යාළුවෙක් අට ගහන්න හිතෙනවා මේ මේ කොමන් සෙන්සර් නැද්ද කියලා හැබැයි මම අත දාලත් නැහැ හැබැයි මගේ අම්මයි තාත්තයි මගේ ඔළුවට ස්ක්‍රිප්ට් එක කවලා තියෙනවා මේකේ ස්ක්‍රිප්ට් එක කවලා තියෙන ඉතිසලාසේ අත අහුවෙලා දැන් ඒ නිසා ඒකට කිට්ටු එකගෙන එනකොට ඒ වේදනාව හිතින් හදා ගන්නවා ඉතින් ඒක ඇහුව එක දවසක් මෙල්බන් වලදී ප්‍රශ්නිකදී වේදනාවට ඉස්සලද ස්පර්ශය තියෙන්නේ වේදනාවට පස්සේද ස්පර්ශය තියෙන්නේ කියලා. ඉතින් මම මට ක්ලික් වෙලා තිබුණා කලින් මං කිව්වා ඉස්සලාම වතාවේ වැඩේ වෙනකොට නම් වේදනාව ඇවිල්ලා තමයි ස්පර්ශ වෙලා තමයි වේදනාව වෙන්නේ. ඊට පස්සේ ඒක නැවත නැවත වෙනකොට අර ස්ක්‍රිප්ට් එක නිසා වේදනාව ඉස්සර වෙලා පස්සේ ස්පර්ශය පස්ස වෙන්න පුළුවන් කියලා. පස්සේ ඥානන්ද හඳුරේක ලස්සන විස්තර කරා. මට නෙවෙයි විස්තර කෙටුවේ විස්තර එක කිව්වා. අටුවාව සහ සම්ප්‍රදාන කූල පස්ස පංචමක ධර්ම පෙන්වනට පෙන්වන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරකය. ස්පර්ශය සිද්ධ වෙනවා. යම් තින්නං සංගති පස්ස පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. එහෙම තමයි යන්නේ ස්පර්ශ වෙනවා වේදනා වෙනවා සංජානනයේ සිද්ධ වෙනවා. පස්ස වේදනා සංඥා. ඊට පස්සේ තමයි චේතනාව එන්නේ. ඒක තමයි මදුපින්නික සූත්‍රයේ තියෙන ක්‍රමය. ඉතින් ඒක අටුවාවේ මුළු එකටම ජෙනරලයිස් කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනස්කාර කියලා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨි සූත්‍රය නෙවෙයි වෙන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා නාම රූප කියනකොට නාම වලට පස්ස පංචර ධර්ම සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර කියලා. එතකොට සංඥා පස්සේ නෙවෙයි ඉස්සරහින් දාලා තියෙන්නේ. පස පස්සට දාලා කියලා ඥානදාමුදුර කියනවා. සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර. එතකොට සංඥා වේදනා චේතනා ආවට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ස්පර්ශ වෙන්නේ ඉස්සරලා අර ඊයේ පිච්චිච් එකට සංඥාව වේදනාව චේතනාව වැඩ කරනවා. ඊට පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි යමක් අල්ලන්න ඉස්සලා අපේ හිත සිලෙක්ට් කරලා ඉවරයි කෝකද අල්ලන්නේ කියලා. ඒක උදාහරණයක් වශයෙන් කියනවා අපි බුෆේ ඩයට් එකට ගියොත් අපි බුෆේ ඩයට් එක කියලා මම බෙදා ගන්නවනේ මගේ ප්ලේට් එකට. මේ ඔක්කොම තියෙනවා. හැබැයි මේ බෙදා ගන්න එක මට ස්පෙસિෆික්. මට වෙන කෙනෙක් බෙදලා දීපු හරියන්නේ මගේ මානසිකාරය හැටියට, මගේ රුචිය හැටියට මම බෙදාගන්නේ. මට ඕන දෙයක සෞඛ්‍යයට හොඳ නරකද කියන්න අපි දන්නේ ඒ natural selection එක වෙන්නේ මේෂ දකින්නකොටම. මම මේක තමයි බෙදාගන්නේ කියලා, මෙහෙම තමයි ගන්නෙ කියලා අපේ හිත සංඥා වේදනා චේතනා වැඩ කරනවා. නම් මේ දේ ගන්නවා කියලා හංගිනවා. ඊට පස්සේ ඒක කලින් බැඳලා තියෙනවා මං හරි කැමති බැඳුම් වලට තමයි මට බැඳුම් ඕනේ මට සීනි ඕනේ මට අනම්මනම් කියලා වේදනාවත් ඉතින් අඬපස්සේ චේතනා කරලා තමයි ස්පර්ශ කරගන්නේ. ඒ කියන්නේ මම ස්පර්ශ කරන්න ඉස්සලා මගේ පරණ අසේ අනුසේ ඥාන ඉස්සරහට ගිහිල්ලා මාව සිලෙක් කරලා ඉවරයි. මේ කට්ටිය ඔක්කොම ඉන්නදී මම කවුරු දිහාද බලන්නේ කියලා කියන එක මට අයිතියකුත් නැහැ, එයාට අයිතියකුත් නැහැ, කාටවත් අයිතියක් නැහැ. මගේ කර්ම ශක්තිය අනුව මාවේ තෙන්න කිනින එකට කරන natural selection කියලා. ඒකේ කිසිම කෙනෙකුට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. ඒකට ඔය ස්ක්‍රිප්ට් කියලා කියන එක අපි මෙතෙන්දී අදහස් කරන්නේ කලින් මනසේ ලියවිලා තියෙන දේවල් අපේ අනුසේ ඥාන, අනුසේ ආසවේද තියෙන දේවල් අපි ප්‍රීමෙඩිටේටඩ් ඕන දෙයක් වෙන්න ඉස්සලා ඒක සිලෙක්ට් කරන්නේ මමම නෙවෙයි. මගේ අනුසේ ඥාන අනුව කර්ම ශක්තිය අනුව මට තේරෙනවා. ඉතින් ඒක මම කියන්නේ ඔය මොකද්ද මට චිත්‍රපටිය මතක නැහැ මේ ජෝබ වික්‍රම ඉන්නවා මේ උගේ මූණ මට්ට මට්ටම් වෙලා චප්ප වෙලා. හොඳ මිනිහා. ඉතින් මාප්පා මහාම පොඩි කොල්ලෙකුත් ඉනවා ඉතින් මාම කතා කරලා අහනවා මොකද වහමේ උඹට ওই මූණට උනේ කියලා. මොනෝ කරනද පුතේ මේ මම වෙඩි බෙහෙත් දැම්ම ගල් වෙඩි. වෙඩිල පත් උනේ නැහැ. මම බලන්න යන වෙලාවෙපත් උනා මූණ චප්ප වුණා. ඒක කියන ඉතින් මායි මොකටද උඹ ගියේ එතෙන්ද කියලා අහනවා. ගියා නෙවෙයි පුතේ ඉතින් ග්‍රහය ඒ වෙලාවේ අරන් ගියා තමයි කියනවා. ගියාට පස්සේ මං හිතන්නේ මම ගියයි කියලා. නෑ ඒ වෙන්න තියෙන කර්මය හැටියට ග්‍රහය එතෙන්ද අරන් යනවා. ඒ නිසා අපි උනාට පස්සේ මම කෙරුවයි කියලා කියනවා. ඒක තමයි තකතිරුකම කියන්නේ. ඔය එකක්වත් මම කරලා නැහැ. ඒ ඒ ස්ක්‍රිප්ට් එකේ හැටියට මගේ අනුසය අනු හැටියට මාව එතෙන්ද ඇදගෙන යනවා. හොඳට thin slicing of time දාලා බැලුවොත් පේනවා ස්පර්ශ වෙන්නේ ඉස්සෙල්ලම විඳවලා ඉවරයි. ගහන්න ඕනේ අපිට මේ හොඳට මේ කරන්ට් එක තියෙනවා ඔබ දැන් අල්ලන්න ඕනේ කියලා කවුරු හරි මේ අත තල්ලු කරන්න බලන්න මේක ළඟට අපි එතකොට මැරිලා ඉවරයි. අපි දන්න වැදිනකොට මැරෙනවා කියලා මැරිලා ඉවරයි. ඒ කඩු ගන්නා පැත්තේ මිනිස්සේ ගියාලු මේ ලූලු ලූලු කොටන්ද ලූලු ආන්දද මොකද්ද කියලා. තාම මේ වැව ඇල තියෙන gadu ගන්නවා ඉඳලා එනකොට පෙරදිනේ පැත්තට. ගිහිල්ලා මේ අකාර බීලා කොටාගෙන ඇවිල්ලා hover load එක ඔතාගෙන ඇවිල්ලා තියෙන තත. ඉතින් ඒක මේ ලූල කපනකොට ලූල කෑවලු අතත් මුගේ. උන්ට ගානක් ඇවිල්ලා බලනකොට ලූලෙක් නෙවෙයි පොළගෙක්ලු. එතෙන්දී විස නැග්ගලු මැරුණලු. එතෙන්දලු විස නැක්කේ. ලූලා කියලා ගෙනලා තියෙන රෑ කපාන ඇවිල්ලා තියෙන පොළඟ කාලක් තියෙනවා. නමුත් මිනිහට කලන්තය ඇදලා වැටුනේ ගෙදර ආවට පස්සේ. ඒතර සමිනස් සතිය හොඳටම වැඩ හොඳට වැඩ කරන අවස්ථාවකදී දිත් ඒ විදිහටමද ස්පර්ශය එතකොට දන්නවා මේ මම නෙවෙයි කරන්නේ ග්‍රහය අරන් ගියා කියන එක තේරුම් ගන්න. මේ මම නෙවෙයි කරන්නේ මේ ග්‍රහය ගෙනිච්චා. අන්තිමට මේක මම කියාගන්න එක තමයි අපේ තකතිරුක. ඒකට මාන්නෙත් ඇවිල්ලා තෘෂ්ණා දිට්ඨියත් ඇවිල්ලා මා තණ්හාවත් ඇවිල්ලා. ඒ වෙච්ච දේ මගේ කියාගත්තට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සක්කාය දිට්ඨි මාන තෘෂ්ණාවෙන් තමයි ඒ ඒ වෙච්ච දෙයට අර්ථකථනය දෙන්නේ. අර්ථකථනය දෙන්න ඕන ගමන් නැහැ. මොකටද කාට බයද? දුන්නයි කියලා ඇත්ත කියන්නත් බෑනේ. ඒ ඔය එහෙම වුණා. උඹ වැරදිකාරද? මට වැරදිකාරය කියන්නත් බෑ, නිවැරදිකාරය කියන්නත් බෑ. උඹද කෙරුවේ? ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඒ කෙරුණා. මා සාක්ෂි විතරයි. මොනවද වෙලා තියෙන්නේ? ඒ මේ කාර මේ කලුගොඳ යාවේ පඤ්ඤාදේක රාමතුරු. ඒ ස්වාමීන් වහන්සේ ස්වන්ලිත චරිතාපදානය ස්වන්ලිත චරිතාපදානය ලියලා තියෙනවා. ඒ ස්වාමීන් කියනවා මෙහෙම වටාත් අල්ලගෙන බණ කියද්දි තුන්දරයක් නිින්ද ගිහිල්ලා තියෙනවා. ඉතින් මගේ චරිත වෙන කවුරුත් ලිව්වත් මේක ලියයිද කියලා අහනවා. ඒකයි මම මේ අතිල් ලියන්නේ. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ බණ යනවලු. ආපහු නැගිටලා බලනකොට බණ කියනවා. හැමදාම කියන්න තියෙන්නේ අමද්දීප ව්‍යාපාරය ගැන. හැමදාම කියන්න තියෙන්නේ මැලේරියා මර්ධනය ගැන. ඉතින් බණ යනවා. නැගිටලා බලනකොට නිින්දෙන් නැගිටලා තියෙන්නේ. ඉතින් යාමදෝ කියනවා මේක කවුරු හරි ලියයිද මගේ චරිත අවදාන ලියුවොත් කියලා. ඒ නිසා අපිට තියෙන්නේ මාව නිරීක්ෂණය කරන මිස කරපු දේවල් මම කිව්වොත් මගේ කිව්වොත් මගේ ආත්මය කරගත්තොත් මං අහු වෙනවා. ඒ නිසා බුදුජානක කියනවා මේක දිහා බලලා නේතම්මම නේසෝ අමසේන මේසෝ අත්තා කියලා පුරුදු වෙන්නේ කියලා. මේක වුණා ඔයාට මම බැනලක් තියෙනවා. ඔයා හිතතරක් වෙලක් තියෙනවා. මට සමා වෙන්න. මේ මගේ හිතක තිබුණේ නෑ එහෙම දෙයක්. ඒ වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන්නේ කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මම 100%ක් වැරද්ද බාර ගන්නවා. සමා වෙන්න. මම පැහැදිලිව කිව්වයි මම හිතුවා ඇත්තක එහෙම ඒ වෙලාවේ කරන්න ඕන කමක් තිබුණේ නැහැ. වාට ඉත්තම නාකුණා නම් දහස්වර සමා වෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය ස්වාමීන් වහන්සේ කියන මූල ධර්මය අද ආදේශ වෙනවද? ඒ කියන්නේ ඇප්ලයි වෙනවද? අපිට එදිනදා ජීවිතේ මේ සෙන්සස් වලින් දැනෙන වේදනාව උදාහරණ මේ මට එකක් තියෙනවා මට මේ කියන්න මේ ටිකක් මට මට බොඩ් දැනෙන්න බොන්න ඕනේ. ඒක <laughs> ඒක මේ ස්වභාව ධර්මයේ දෙයක් නිසා මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මේ දැන් මට තේරලා දිනවා සතිය හොඳට තියෙන දවස් වලට මල පහ කරන වෙලාව. සුඛ වේදනාවක් තියෙනවා. ඒක හොඳට අත්විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මල පහ කරන වෙලාවේ තියෙන සුඛයට සුක්‍ර මිදෙන්න ඉඩ තියෙනවා කියලා. පුරුෂයෙක්ගේ ධාතු පිට වෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද ඒ ඒ පිටවීම කැතැසිස් එක හරි ආශික්. හරි ආසයි. මොකද මොන දෙයක් හරි පිටවීම ශරීරයෙන් පිට වෙනකොට ඒක ලොකු ආස්වාදයක්. කැතැසිස් කියලා එකට කියන්නේ. මූත්‍රා පිට වෙනකොට ශුක්‍ර පිට වෙනකොට මිනිස්සෙගේ පිරිමි ගැන කියනකොට ඒ වෙලාවේදී මේ ශුක්‍ර පිට වෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද ඒක හොඳට ආසි මේ කියන්නේ අත්විඳොත් උස්සාව පසාව පත්තාව කම්මේ සම්පජානකාරී හොති කියලා තියෙන්නේ. ඒක බලහිටියොත් පේනවා මට උගන්වනවා මැත්ස් ජයවර්ධන කියලා සර් කෙනෙක්. එයාගේ පුතා තමයි නිහාල් ජයවර්ධන රැක්සෙන්ටර් ක්ලා මැරුණා. මෙන්න තමයි මුළු නුවරටම කාබනික රසායන විද්‍යාව උගන්වුවේ. උද්දට උදේට බීලා ඉන්නේ. ලේ ක්ලබ් ගිහලා අන්තිම සැරයි. ගණන් දන්න කට්ටිය ඉස්සරහ පොලිමේ ඉන්න ඕනේ බැරි කට්ටිය පස්සේ පිටිපස්සට යන්න ඕනේ. ඉස්සරහින් පොලිමට ගහනවා දිග්ගහරන දෝ ගහන. කතෝලික. ඇවිල්ලා කියනවා මේ මන් දන්නේ මම කතෝලික. මම ඕගොල්ලන්ගේ බුද්ධ ආම තියෙන නිවනක්වත් මෝක්ෂයක්වත් මොකුත් දන්නේ මේ ලෝකේ යම් සැපතක් කියන එකක් තියෙනවනම් මන් දන්නේ කක්ක කරන්න ඕලයි කක්ක කරන්න හම්බෙන එක විතර සැපතක් ලෝකෙම මන් දන්නේ කක්ක කරන්න ඕලයි කක්ක කරගන්න බැරි වුණොත් මොකක්ද එන දුක දන්නව නේද කියලා. චූ කරන්න ඕලයි චූ කරන්න හොඳ තැනක් හම්බුනොත් එච්චර සැපක් මන් දා. උයින් එහාට කිසිම සැපක් මම විශ්වාස කරන්නේ නැහැ කියලා අටේ පන්තියේදී අපිට ඉගෙනනවා. ලෝකේ තියෙන සැප දෙකයි මන් දන්නේ. උත්තරම කක්ක කරන රෝඩාදී වැසිකිළිය තරම් සුන්දර වස්තුවක් ලෝකෙම නැහැ. ඒකේ ඉඳගෙන හොඳ ලස්සන තව වචන තියෙනවා. ඉතින් ඔය කට්ටිය ඉන්නලා කියන්න විදිහ නැහැ. ඉතින් බස බස ගාලා යනකොට මුතුම සැපත් ඒ කියන්නේ කත ඇසිසේ කියන්නේ ඇඟේ කක්ක පිට වෙනකොට පුදුම සැපක් මේ කුරුලෑවක පුරු ඇදිලා යනකොට සෝනසේ දැන් ඒ ඒ අවස්ථාව දැන් ඒ ඒ එක්ස්පීරියන්ස් එක තියෙන ඒ අත්දැකීම ඒක වගේම තමයි ආහාරයක් ගන්නකොට අපි අපි නොදන්න ආහාරයක් හරි දන්න ආහාරයක් හරි අපි විශේෂයෙන්ම නොදන්න ආහාරයක් ගත්තොත් අපි ඒ කියන්නේ මීට කලින් ප්‍රසිද්ධ නැති ආහාරයක් කටට දාලා අපි හපනකොට අපේ ස්පර්ශයක් ලැබිලා ඒකේ අපි යම්කිසි රසක් විඳින ඒ අත්දැකීම තියෙනවනේ ඒ මල පහ කිරීම වගේ අත්දැකීම එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකෙදිත් අපිට වේදනාව දැනෙන්න ඉස් කියන්නේ මේ කන්ටැක්ට් එක මොකද පස්ස කියන්නේ මේ මගෙන් ගෙටනම් පස්සේ නෙමෙයිද මේ අපිට මේ වේදනාව තේරෙන්නේ ඒ කියන්නේ ඇඩ්වර්ටයිස් කරන්නේ මිනිස්සු ඇඩ්වර්ටයිස් කරුවට පස්සේ අපි ඇඩ්වර්ටයිස් කරපු දේ ඇවිල්ලා කනකොට ඇඩ්වර්ටයිස්මන්ට් එකනේ කන්නේ දේ අපි කණ්ඩ ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිස්මන්ට් එක කාලා ඉවරයි ඇඩ්වර්ටයිස්මන්ට් තු විශේෂ විශේෂයක් විතර පින්නනට පස්සේ මම සුපර් මාකට් එකට ගියාට පස්සේ බඩු ගන්නව දන්නෙත් නැහැ කියලා කනකොට අර ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි කන්නේ. ඒක නිසා කියන්නේ ඇස් දෙක වහගෙන කණ්ඩේ කියලා. මොනම දෙයක්වත් නැහැ. ඔය සතිපාසලේ අපි ඒක වෙනම ගේම් එකක් හදලා තිනවා. ඒ ළමයෙකුට මේ කෑමක් නිකන් කරන්නේ ළමයා ඔක්කොටම අත ඇස් දෙක ඇස් දෙක වහගෙන අත දික් කරගෙන ඉන්න කියන. අත දික් කරගෙන ඉන්න මොනවාරි අතට වැටෙයි කියලා කියන. අතින් බලන්නේ කියනක බරද හතරස්ද මිලෙක්ද තදද අතින් බලන්න කියන ඇස් දෙක නැතුව. ඊට පස්සේ නාසයට තියලා බලන්න කියනවා. කනට තියලා බලන්න කියනවා. ඒක ලියලා දිගහැරලා බලන්න කියනවා. එතකොට අර හිතින් අතගත්ත configuration එක දතේ තියෙන්නේ නැත්නම් වෙනම එකක්ද? ඊට පස්සේ දිව ගාවලා බලන්න කියනවා කවදාවත් කාපු නැති එකක් විදියට. එස කෑල්ලක් කඩලා හුතුවට කටපුරා යන්න රස විඳින්නේ කියලා කියනවා. ඉතින් එහෙම කෙරුවට පස්සේ අර හැම පැත්තෙම ආපු ඩිරෙක්ටර්ස්ලා වගේ එකට අපි දුන්නේ මාස්මෙලොස් නෑ ජුජුබ්ස් ඒ මිනිස්සයා කියනවා මෙච්චර කල් ජුජුප්සවුරක් කරලා කටේ දාගත්ත මිසක්කා කවදාකවත් මේ විදිහට එක ජුජුප්ස් කැල්ලෙන් බත් වේලකට ඩිය බඩ පිරුණා. ඒ රූපේ සද්දේ ගන්ධේ රස ස්පර්ශය ඔක්කොමත් එක්ක යනකොට අපි ඇත්තට මේ දවස් කනකොට අපි කොච්චරක් මේ කැමරට රෙස්පෙක්ට් එකක් නැද්ද? වෙයාර කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ කාගෙන කාගෙන යනවා ඒකේ රස මොකද්ද මොනවාක්වත් තේරෙන්නේ නැහැ. ඒකයි මේ ගෑන් ළමයා ලියන්නේ මට අන්තිම බත් පිට කාගෙන කාගෙන යනකොට අන්තිමට කිරි රහ විතරයි මට ඉතුරුනේ. මොකද කාබෝහයිඩ්‍රේට් ඔක්කොම දිරවලා කටේදී. ඒ නිසා මොන අපිට ලැබිලා තියෙන දේවල් වල අපි මකරයෝගේ කෑවට ඔය කිසිම දෙයක් අපේ බුද්ධියක් නෑ අපිට. මොකද ඊගා වැඩේ කරන්නේ කොහොමද හිතන කෝච්චයට යන්න බලාගෙන කෑම කන්නේ. වත් වේලක් කන්න නෑ අපි. ඒ නිසා ඕනම දෙයක් අපි කනකොට රසනාරද මේ ඔක්කොම තියෙන්නේ කලින් ආපු කලින් විඳපු දේක රස මිසක්කා ඒ වෙලාවේ බුද්ධ විඳිනවා නම් චොක්ලට් උනත් මේ වෙලාවේ චොක්ලට් රස වෙන අයියක ආපු චොක්ලට් නෙවෙයි ඒ බ්‍රෑන්ඩ් එක නෙවෙයි. ඒගොල්ලෝ කියනවා මේ බ්‍රෑන්ඩ් එකමයි ඒක රොයලිටි ඒක මෙච්චර කාලෙට ඉස්සලා හැදුවේ ඒක ඒකමයි කියලා මොන පිස්සුද. ඒවා නිත්‍යයි. නමුත් අපේ ස්ක්‍රිප්ට් එක තියෙනවනේ. මේක මේ අසවල් චොක්ලට්. ඉතින් එතකොට අපි කන්නේ ඒ ඒ චොක්ලට් එක තමයි. මේ මේ කටේ තියෙන එක නෙවෙයි. ඒ බුද්ධ ඇඳිල්ලක් අඳලා තියෙන්නේ හිට්ලර් කියනවා ඕනම දෙයක් දවසේ 20 සැරයක් අහන්න හම්බුනොත් ඒක හරි වැරදි බැලක් නැහැ ඒකට ඇදලා යනවා. ඒ නිසා මිනිස්සුය ගැන බය වෙන්න එපා. ඕක ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ජනමාධ්‍යය තියෙනවනේ. මීඩියා එක දන්නවා මේ මිනිස්සු අන්ධ භූත జాතියක්. මුළු ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් රන් කරන්නේ. ඒ සඳහා 140ක් විතර කම්පැනි සල්ලි වියදම් කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකට. ඊට පස්සේ අර අපේ එකෙක් කියනවා උගේ මාතලේ අපේ හිටියේ උගේ යාළුවෙක් කියනවා තාත්තා පිච්චර් රෝල් කාර්යයක්. ඉතින් මැට්නි ෂෝ එකට මම ඔක්කොම යනවා. ඒක කවුරුත් නැහැ ඉතින් ඒ වෙලාවේ රෑ 10ට වෙන්න එකනේ. ඉතින් රෑ 11 12 මාර්ලා එනකොට ගෙදර යනකොට දැන් අර පිච්චර් හිටියේ කොල්ලා තමයි ගෙදර යන්නේ. ගෙදර තියෙන්නනේ අර වගේ පාටි එකක් දාලා කෙල්ලෝ ඉන්නවා. ඉතින් කෑම ඔක්කොම ඇරලා තියෙනවා. අනේ ගිහිල්ලා බලන්න අම්මා රොටියකුයි ලුණු මිරිසෙකුයි වහලා තියලා අඩිවලෙන් අම්මා බුදිලු. අරක කනවලු දැන්. දැන් යන්නේ කොහොමද අර කොල්ලා ගිහිල්ලා පාටිකට ගිහිල්ලා කණ හැටි වණ දැන් තියෙන රොටියයි ලුණු මිරිසයි. ඒකට සෝරි කියලා හිතනවා අප්පා අර වගේ <laughs> අර වගේ කණ්ඩ තියනවා කොච්චර හොඳද කියලා. නමුත් හම්බෙලා තියෙන ඇත්ත යථාර්ථය මේ අම්මා ඒකටත් බැනලා බුදියන්නේ මේකට කාලා බුදියන්න බෑ කොහෙවත් යතු ගන්නවද කියලා. ඌ ඇවිල්ලා කියනවා මචං මේමයි ගෙදර ගිහලා යනකොට ඉතින් අම්මට තද වෙලා අම්මා රොටියක් හදලා ලුණු මිසකින් අඩි වන්දෙන් වහලා තියලා බුදි ලෝක කනවලු ගිහිල්ලා. යන්නේ නම් රජ කුමාරයෙක් සුදු අස්සෙක් පිට ගිහිල්ලා කුමාරිකාවත් එක්ක බුෆේ එකක් ගන්නවා. ඒ ඇන්දිල්ල අන්දලා තියෙන අද ටෙක්නොලොජි එක ගලවන්න බැරි සයිස්. ගලවන්න බැරි සයිස් එකට අඳලා අර අවුරුදු 13 14 15 ළමයිගේ මනස ගත්තොත් ටෙක්නොලොජියෙන් පිට මේ ගැජට් වලින් පිට ලෝකයක්ම නැහැ. උණ්ඩ දන්නේම නැහැ මේ පොළවේ ඇවිදිනවයි කියන එක. ගලවන්න බෑ. ඉතින් ඔය සතිපාසලෙන් සෑහෙන වැඩක් වෙනවා. අපි සෑහෙන වැඩ දාලා එළමෙන්ට ගෙදර ගිහිල්ලත් කරන්න පොඩි පොඩි වැඩ ටිකක් උගන්වනවා. ඒකට මේක පොඩ්ඩක් ළමයිගෙන් අයින් කරනවා. ඉතින් අම්මලා තාත්තා අම්මලා තාත්තා තමයි තනිකර වැඩ දිකාරයෝ. ඒගොල්ලෝ තමයි ඔක් ගෙනත් දීලා ලේසියට පුංචි අඬන බබාට මේකනේ දෙන්නේ ඕන් කරලා. ෆෝන් එකනේ. ඌ අරක මිරික මිරික ඉන්නවා. ඉතින් ඒ ඒ අපි හැම දීලා ගෙනියන්න පුළුවන් බව ඇඩ්වර්ටයිස්මන්ට් කාරෝ කොච්චර සෙල්ලම් කරත් උන් දන්නේ. ඒකයි බුදුචානන්සේ දේශනා කරන්නේ අරණ්‍යයට ඵලයන්. කැලේ ඔක්කොම සෙල්ලම් තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. අනිත් හැමදේම තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. ඒක විතර හුනියමක් ඒක විතර මේ මේ කියන්නේ කියන්නේ මිනිස්සයා මේ ට්විස්ට් කරන ස්ක්‍රිප්ට් එක ඔලුවට දාන දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසා අපි කන්නේ ගෙදර ගෙනාපු ආහාර නෙවෙයි ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණු ප්ලේට් එක තමයි කන්නේ. සංඥා වේදනා චේතනා ඉස්සරහට ගිහිලා පස්සේ තමයි පස්ස පස්ස පස්සට දාලා තියෙන්නේ. ඒකට මේ අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුෆේකට ගිහිල්ලා බුෆේකට යන්න කලින්ම ඒක දකින්නකොට අපි ප්‍රීසිලෙක්ට් වෙනවානේ අපි කර්මික මොමන්ටම් එකක් ඇති වෙලා ඒකට අදාළව ඒ කියන්නේ ඒකට සම්බන්ධයෙන් රයිට් um, එෆර්ට් එක දැන් අරව නිකන් ප්‍රීඩෙස්ටින් වගේ. කියන්නේ අපි වෙච්ච දේවල් නිසා අපි ඇක්ට් කරනවා uh, අපි විට්නස් කරනවා ඒ වෙන්නේ මේවයි කියලා. එතකොට ඒකට සම්බන්ධ රයිට් එෆර්ට් ඒක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. මම දැන් මොකද්ද right effort කියලා මම ඉල්ලා බලාපොරොත්තු වෙන්නේ. සම්මා වායාම මේ මේකට right effort එක කියන එක relationship එක දහන්නේ. ඒ කියන්නේ අපි මගේ girl friend හරි boy friend හරි husband හරි කියනවා යම් buffet එකට කියලා. ඉතින් අපි දන්න buffet එකට ගියාම ඔක්කොම જાති තියෙනවා. මට අසවල් දෙක කන්න පුළුවන් කියලා දැම්මම ඉතින් බඩ සුද්ධ කරගෙන යන්නේ. ගිහිලා කාලා එනවා. නමුත් ඒක ප්‍රීඩෙස්ටයින් නේ. ඉතින් මෙතෙන්දි කියන සම්මා වායාමේ. ඒකද අහන්නේ. සම්මා වායාමෙන් ඒකත් නිකන් ප්‍රීඩෙස්ටින්ඩ් එකක්ද? සම්මා වායාමේ කියලා කියන්නේ පැති දෙකකින් ඩිෆයින් කරන්න පුළුවන්. මම මේ කරන දේෙන් මගේ අනාගතයට හානියක් වෙන්නෙත් නැහැ කාටවත් හානියක් වෙන්නෙත් නැහැ. ඒ නිසා මට කණ්ඩෝනකම මිසක්කා මට මේ අතෙන්ද කියලා අසවල් එක් හම්බ ඕනේ කියලා කියපු ගමන් මම නිකන් බැලේක් වෙනවනේ. මම නිකන් කැරට් එක පිටිපස්ස යන බූරුවෙක් වෙනවනේ. ඉතින් ඒක සඳහා මේ විශාල බුෆේ හදාගෙන කෑම ගෙදර හදන වගේ දහ ගුණයක් සල්ලි අරගෙන මේ මිනිස්සු සෙල්ලම කරන්නේ. එතකොට වැඩෙන්නේ මම ආයනයයි තණ්හාවයි මාන්නයයි තෘෂ්ණාවයිනේ. ඉතින් ඒකට අපි සෑහෙන සල්ලි ගන්නකොත් ගෙවනවනේ. ඒ වෙනුවට තියෙන දෙයකින් යැපෙන්න හදන එක. ලද්ද දෙයින් සතුටු වෙනවා කියන එක. යථාලද්ද සන්තර්පය කියන එක මොනවා හරි දෙකින් යැපෙන්න පුළුවන්කමයි අර බුෆේ එකට කියලා ග්‍රෑන්ඩියෝ ෂෝ එකයි ඒ දෙක අතර වෙනසින් ග්‍රෑන්ඩියෝ ෂෝ එක තණ්හාමාන දිට්ඨිනේ බූස්ට් කරන්නේ. ඒ වෙනුවට ගෙදර තියෙන රොටියක් කවොත් මේ ලුණු මිරිසුත් එක්ක අරතරම්මන රස නැහැ. නමුත් එෆර්ට් එකක් එපා ඒකට. ඒ අරගෙන හැදෙන්නේ ඕනම කෙනෙක් හිත පිස්සු කතා කරනවාද බුපේකට යන්න පුළුවන් රොටියක් කනවා වගේ කොච්චර වෙනසක්ද කියලා. ඉතින් මේක රෙස්ට්‍රේන් එකක් නෙ මෙතන තියෙන්නේ. ලද දෙයින් සතුටු වෙන කියලා. එහෙම නැත්නම් පින්න පාත යනවා. මොන දේ ලැබුණත් සතුටුයි. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අලද්දන් යදිදන් සාදු නාලත්තං සුන්දරාමිති. උබයේ නේව සෝතාදී රුක්ඛං ඒව පතිවත්තති කියලා. ගහක් ළඟට යනවා මිනිස්සේ ගහේ පළතුරු ඇති කියලා හිතනවා. ඉතින් යනකොට ගහේ වලතුර තිබුණොත් හොඳයිනේ. අනේ මට බඩගින්නක් තියෙනවා ගහේ කාලේ වලතුර තියෙනවා. නෑ කියලා මොනව කරන්නද ගහට බනින්නයි. ඒත් හොඳයි. ඒ වගේ ගහක් ළඟට ගිය මිනිහෙක් වගේ හැරිලා ඵලයන්. පින්නපාතේ යන්න ගියාමත් මේ ගෙදරේ මට බුරියානි ලැබෙයි මේ ගෙදරේ මට ඉන්දියාප්පන් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැහැනේ. කවුරු හරි කිව්වොත් ඇවිල්ලා අද මොනවත් නැහැ ස්වාමීන් වහන්සේ කියලා ඒකේ පිනක් තියෙනවනේ. ඒ මාසයිල කියනවනේ අච්චම්බන්තේ කියලා. අද අපේ ගෙදර මොනවත් නැහැ ස්වාමීන් වහන්සේ කියලා ඉතින් අර গিදර යමක් දීපු මනුස්සයර වගේම සූපත්තියෝ කියන්නේ තේ මනුස්සයාගේ වගකීමක් වගේ පේනවනේ මනුස්සය ඇවිල්ලා ඉදිරියට ඇවිල් කියන දොර ඇරලා අච්චම්බන්ති කියලා අපේ ගේ මග ඇරලා යන්න ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් එතකොට ගේම් දුන්නත් නැතත් එකම දෙන්නේ. අලද්දා යදිදන් සාදු නාලත්තන් සුන්දරාමේදී ලැබුණොත් හොඳයි නොලැබුණත් හොඳයි. අනේ ඒ ජීවිතේ ගත කරන්න ගියාම අපි බාහිර බාහිර දේවලින් අපි නලවන්න පිනවන්න බෑ. නැන කොයි දේ හම්බුනත් 1 2 3 ගැහුවා කොන්ක්‍රීට් අල්ලලා ගැහුවා වගේ කලවම් කෙරුවා ගැහුවා. මොනවා හම්බුණත් පාත්‍රෙට වැලි තුනයි ගල් බොරළු තුනයි තක්ක තුනයි වැලි දෙකයි කොන්ක්‍රීට් සිමෙන්ති එකයි දාන එකයි තියෙන්නේ. ඉතින් අද තියෙන මේ දේවල් එක දිහා බලනකොට මේකනේ අපේ තාරාතිරම් වෙන්නලා තියෙන්නේ. අපේ ඔක්කොම ප්‍රශ්න උතරනේ තියෙන්නේ. කණේකේ නෙවෙයි. මේ කෑමේ තියෙන ඒක වාගෙන කෑමක් නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒක වෙනුවට සිද්ධාර්ථ කුමාරයා ඉස්ලාම දාසේ පින්නපාතේ ගිහිල්ලා මෙහෙම පින්නපාතේ ඇරියට පස්සේ බඩවැල් නගර කටෙන් ආවලු එළියට. ඇයි මේ රාජකන්‍යාවත් එක්ක රජභෝජනයේ රාජ භාජන වල කන කෙනා පින්නපාතේ කරන ඇවිල්ලා අර ගෙදරින් කාබත් ටිකයි මේ ගෙදරින් බොංචි ටිකයි අර ඔක්කොම එකට දාලා තියනවා දකින්නකොට කල්පනා කරලා අද ඉඳලා මුළු ජීවිතේම මෙතනයි තියෙන්නේ. ඉවසපන් කාපන්. හොඳ වෙලාවට එතකොට බිම්බිසාර රජුගේ ගෝලයේ ගිහලා ඔත්තු බලනවා. මේ කවුද මේ මෙච්චර මේ ඇවිල්ලා හිඟා කන මනුස්සයා කියලා බලන්න. ඉතින් ඒ පුහුණුව සම්මා වායාමේ තමයි. එයාට ඕන සුද්ධෝදන රජුට එතකොටත් පණිඩකාරය පිටත් කළා වරෙන් ගෙදර වරෙන් මේ ඔබ වෙනුවේ මේ ඔක්කොම ලැහැත් කරලා තියෙනවා රම්මේසු රම්මේසු මාලිගා තුන තියෙනවා රජකමක් දෙනවා ඔක්කොමක් දෙනවා කියලා. නමුත් එයා හිතනවා අර හිඟලා කන කෑම ඒක ඊට වැඩිය බොහොම වටිනවයි කියලා. ඉතින් ඒ ඒ දෙක අතර තියෙන මේ සමාජයේ තාරාතිරම ආර්ථික විද්‍යාවට අහුවේද? දේශපාලන විද්‍යාවට අහුවේද? සමාජ විද්‍යාවට අහුවේද? ওই තුනම කරන්නේ බොරුවනේ. ওই තුනම කරන එකෙක්වත් උදී ජනතාවගේ සුභසිද්ධිය නෙවෙයිනේ බලන්නේ. මූව අන්දන්න පුළුවන්. මූට කැරක්ටරලේ පෙන්නුවොත් මූ ඕනේ ජඩකමක් කරනවා. ඉතින් ඒකට අපි ජනමාධ්‍යයට 100ක් අහුවෙලා ඉන්නේ. ඒකනේ මේ මේ ගැජට් වලින් වෙලා තියෙන අර පොඩි උන්න. ඉතින් ඒව ඔක්කොම ප්‍රී ප්ලෑන්ඩ් ඒකට කියන්නේ බ්‍රේන් හොඳ ලස්සන වචනයක් කියනවා මට මතක නැහැ. බ්‍රේන් ට්විස්ටිං නෑ ඒකත් නෙවෙයි. බ්‍රේන් වෙනස් ඒක වෙනස් කරන එක බ්‍රේන් වොෂින් නෙවෙයි ඒ වචනේ. ඒක ටිකක් දරුණුයි. ඒක දරුණු වචනයක් තියෙනවා කොන්ස්පිරසි තියරි එකේ පාවිච්චි කරලා තියෙනවා. ඒ මිසු දැනට කරන්නේ තමයි අවුරුදු 20කට එන්න ඕනේ බ්‍රේන් එකලු හදන්නේ. ඒ හදන්න කීප දිනක් හයර් කරලා අරගෙන මේ මිසු බ්‍රේන් එකට ෂොක්ස් දීලා දීලා දීලා හදලා ටාගට් ෂූටින් කරන්න ප්‍රොස්ටිටියුට් කරන්න ඕන දෙයකට සැක්‍රිෆයි කරන්න හදලා ඉන්නලු කට්ටිය. ඒ හදාගෙන යන වැඩක් මේ මිනිස්සු රජ වෙනවා නතර කරන්න. රජ වෙන්න ඕනේ අපි විතරයි. ඒකට කියනවා brain reading නෙවෙයි. මොකද්ද හොඳ ලස්සන වචනක් තියෙනවා. අපි brain twist කරනවා ඒගොල්ලෝ. brain wash කරනවා කියන එක ටිකක් වෝල් වලට යන එක. මේකේ තියෙන Illuminati family එකෙන් අපිව කල්ැතුව අපි 16 බවට පත් කරගන්න හැටි. ඒගොල්ලන්ගේ කෑලි කෑලි පෙන්නලා ඉතින් අපිට තියෙන්නේ yes sir එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි එහෙමයි කියන්නේ එක විතරයි. ඉතින් ඒක බුද්ධජානනාංශික ක්‍රමයේ දිහා බලනකොට බුදුහාම 100ට 100ක්ම එකෙන් ගැලවෙන ක්‍රමයේ පෙන්ලා දීලා තියෙනවා. නමුත් අපි මායයට කැමතියි. කියන්නේ මම ආයනේ වැඩෙන දෙයට කැමතියි. මහන්නේ වැඩෙන දෙයට කැමතියි. තෘෂ්ණා වැඩෙන දෙයට කැමතියි. ඒ ඒකට ඒ මිනිසුන්ට දොස් කියන්න බෑ. උඹනේ වල්නර බල්ලුනේ උඹනේ ගියේ ඒගොල්ලන්ගේ ක්‍රමයට. උඹට ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇමරිකන් කාරයා කියනවලු රෙඩ්නෙක්ස්ලා මට කිව්වේ මේ ටැම්පා පන්සලේදී කියනවලු මේක මේ ලෝකේ ඉවරයි අපිට යන්න තැනක් නැහැ ඇමරිකානු බලන්න අඩුවන රටක් තියෙනවා කිව්වා. උඹලට ආපෝ යන්න රටක් තියෙනවා මේකේ මුකුත් නැහැ අපි දන්නවා දැන් බීස් එකට ගිහිලා තියෙන උත්තරින් පල්ලට වැටෙන එක තමයි වෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ මේ මේ රට විතරනේ ලෝකෙම මොකද කියන්නේ ලෝකෙම මේ කාමෙටයි ඔය සූදුවටයි සල්ලි වලටයි කෑමටයි ට්‍රෙන්ඩ් හයක් හදලා තියෙනවා හැම දිගටම යනවනේ ඉතින් අන්තිම ඕක තමයි ඒ මං කියන්නේ ඒතියෙදි සතිය ගණන කට්ටිය කියනවා still not too late තාමත් හැදෙන්න කල තියෙනවා. මේක දකින්ද මෙතරම් භයානක තැනකට යන්නේ ඔබට ආපහු යන්න way back home completely open. ඉතින් අපි මේ කරන වැඩේ මහා විප්ලවයක්. මේ කරන්නේ මේ සියලු දේට හැකියාව තියේදී අපි තාම සතියත් අඩලා බලනවා අපිට ඕන වෙලාවක ආපහු අර හිටපු natural system එකට යන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් අර gediy පිටින් ඇවිදිනවා කියන්නේ හැකියාව තියෙනවා. කනකොට කන බව දන්නවා කියලා දැනගන්න පුළුවන් කියලා කියන්නේ තාම හැකියාව තියෙන. කියන්නේ පොටෙන්ෂල් එක possibility එක නැති කරන්න බෑ මේ ටෙක්නොලොජි එක. මම මම ආවට පස්සේ දෙන්නෙක් තුන් දෙනෙක් ඔක්කොම අනතුරුදායක තත්ත්වයකට ගිහිල්ලා සතිපාසල පවත්ලා තිබුණා. ඉතින් මම බොහොම සන්තෝසයි රට නැවත normalize වෙනවා දකින්න පුළු පුළුවන් වෙලාවට ගිහිල්ලා මේක දෙන්න පණිවිඩය කියලා. අපි සාංශ බෝම්බ වලින් නැතර කරන්න පුළුවන් જાතියක් නෙවෙයි කියලා ඕගනයිසර් මට ලියලා තියෙනවා. අපි වෙනත කරන්න බෑ බෝම් බෝලින් අපි මේ අහිංසක පණිවිඩේ පණ කඩාගෙන ගිහිල්ලා හරි මිනිසුන්ට දෙනවා ගන්න කෙනෙක් ගත්තා වයි. ඒ නිසා possibility ගැන සන්තෝෂ වෙන්න potential එකයි manussත්ව ප්‍රතිලාභය කියන්නේ. අපි ළඟ ඒක තියෙනවා හැබැයි මේ අපි මේ කවුදෝ දෙන ලණුවක් ආගෙන යන්නේ. මේ මේ දිලිසෙන ලෝකේ. විසිතුරු ලෝකේ. ඒ නිසා වායාමයේ තනක් තියෙනවා, එදක් තියෙනවා, අදක් තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ පසුගිය දින කීපය තුල සාකච්ඡා වාරවල මතුවුණු කරුණු කීපයක් හා අදාළ හා ලද අත්දැකීම් පදනම් කරගෙන පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි හැඟෙන කරුණු කීපයක් වාචිකව ඉදිරිපත් කිරීමට নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. වාචින නිදුක් නිරෝගී ජීවනයේ පතනවා. මේ කවදාත් උසලා මයික් එක ගන්න. සම්පූර්ණ අර මුල් දවසක වහන්සේ මතක් කරා මේ දැන් අරමුණක් ගත්තාම අරමුණ ගෙවිලා යන එක මකුළු දෙලක් අරගෙන මකුළු දෙලේ හරස් දාර අයින් කරලා මැදින් අලල ඇද්දට පස්සේ හැදෙන කොනිකල් ෂේප් වගේ ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙගෙන යනවා. එතකොට දැන් ආනාපානය වගේ ගත්තොත් ආනාපානය හුණුනත් ආස්වාසය විතරක් ආනාපානය හුණුත් කියන්නේ ආස්වාසය විතරක් වුණත් ඒක දිහා බලාගෙන බලාගෙන ගිහිල්ලා ඊළඟට ඒකේ තියෙන රස්නේ ගත්තනම් ප්‍රශ්නේ දිහා බලාගෙන ගිහලා අන්තිමට එක තැනකදී නම ප්‍රශ්නෙත් හරියටම කියන්න බෑ ඒ වෙලාවට එනවා පැද්දිල්ලක් වගේ එකක්. හැබැයි ඒ පැද්දිල්ල ඒක වෙනම ජවනිකාවෙන් කරනවා පැද්දිල්ල වෙනම තියෙන හොඳට පැද්දෙන වෙලාවක්. ඒකත් අඩු වෙගෙන අඩු වෙගෙන අඩු වෙගෙන ගිහිල්ලා යන්තම් පැද්දෙනවා. එතකොට අර ආනාපානී රස්නිගතිය ගිවිලා යන වෙලාවේ අර පැද්දිල්ල අඩු කෑල්ල වගේ තැනක් දැනෙනවා එකකුත් තියෙනවා. එතකොට ඒ වෙලාවට හැබැයි මට choice එකක් නැහැ. සමහරලාට ඒකට පැනලා යනවා. දැන් ඒ වගේ එහෙම නැත්තම් පොඩි හඳු කුරුදුනක් උතුමක් ලොකුවට යන හොලන් තියෙන වෙලාවක පා වෙලා යනවා වගේ ඒ වගේ ඒ වගේ හේකුත් තියෙනවා. ඒ වගේ කීපයක් දෙන්න තියෙනවා. එතකොට දැන් ඒ වගේ වෙලාවකට වහන්සේ කියනවා වගේ දැන් choice එකක් මට නැති නැහැ සමහරලාට ඒක මොකක් හරි එක ගිහිල්ලා ඉවරයි ඊට පස්සේ හඳුන් කුරුදුමත් එක්ක ගිහිල්ලා ඒක තව dense cloud එකක් වගේ තැනට යනවා හරි එහෙම නැත්නම් අර පැද්දිල්ලත් එක්ක ගිහිල්ලා පොඩි පැද්දිල්ලත් එක්ක ගිහිල්ලා ඒක ඒ කියන්නේ බේස් ලයින් එකේ තිබිච්ච නොයිස් එක වගේ තිබිච්ච පැද්දිල්ලත් එක්ක ගිහිල්ලා දැන් ඒක ෂාප් පීක් එකක් වගේ පැද්දිල්ලක් ගන්න තිනවා හරි වගේ තැනකට ගියාම එතකොට ඒක ඇතුළේ ඉඳගෙන අපි ඵල අපේක්ෂා නොකර හේතු සම්පාදනය කරනවා කියන තැනට කොහොමද මේක ගලපගන්නේ වෙන දෙයකට එන්න ඉඩ අරිනවා වෙන දෙයක ඉඩ අරිනටත් වැඩිය ෆැසිලිටේට් කරන්න අපි බෝඩ් එක පොඩ්ඩක් ගමුද වයිට් බෝඩ් එක දැන් ලොකු පන්ති වල වැඩන කා උසස් පෙළ පන්ති යන බුදු බුදුහාමුදුරුවත් චෝක් කැලක් පාවිච්චි කරේ නැහැ මම මේ මේ වයිට් බෝඩ් දාගෙන කරන්න හදන්නේ මොකද මේකට ගියාම මේක මේක ලීනියර් සිස්ටම් එකට විස්තර කරන්න මේක මේක මැට්‍රික්ස් එකක් වැඩ කරන්නේ හැබැයි ලීනියර් සිස්ටම් එකට දැම්මට පස්සේ අපිට ඒක ත්‍රිමාණ දාලා ගන්න පුළුවන් ඉතින් ඒක මේ සමහර විටක කියලා දෙනකොට නැත්තම් මේ වෙන දෙයක් ඉන්ටර්ප්‍රීට් කරනකොට කාට රිපෝට් කරනකොට මේ මොඩල් එකක් දුන්නාම ලේසි වෙයි කියලා මම හිතනවා. හැබැයි මොඩල් එක 100%ක් හොඳයි කියන්නේ නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. මම මේ මොඩල් එකක් පෙන්වන්නේ මගුරු දැල මේ දිග ඇරලා පෙන්වන්න හදන්නේ. ඒකේ තියෙන එක එක ඩයිමෙන්ෂන්ස් ටිකක්. පතුරු වල පතුරු ගන්න ආ නරේ කායිය. දැන් කාටද පේනවද? වෙන්නේ නැහැ. right. මට සමාවෙන්න බුදු පියාණන් වහන්සේ මම මේ පොත් පාස් කරා. දැන් මෙයා මෙයා කතා කරේ මේ මේ මේ මෙයා නෑ මකුළු දැලක මකු මේක මෙහෙම තලුවයි කියලා හිතන්නේ. එතකොට මේක තියෙන්නේ මෙහෙමනේ. මේකේ තමයි මකුළු ගරස් දාලා තියෙන්නේ. ඒකට මේ කොහේ එකක් ගියත් ভাইබ්‍රේට් වෙනවා මල් කුලුව කොහේ හිටියත් අහු වෙනවා. අපි මේ හරස් දාර අයින් කරලා මැද එකකින් අදිනවා. අදපුවා මේක මෙහෙමනේ හිටින්නේ. මේ ලේසි සන්දර්භය තමයි බෙඩ් ස්ප්‍රින්ග් එක කියන එක. බෙඩ් ස්ප්‍රින්ග් කියලා කියන්නේ කොහොමද තියෙන එක. මේ දෙකම එකමයි. කොනිකල් ෂේප් එකට එන්නේ එන්නේ අඩු වෙලා ගිහිල්ලා නැති වෙනවා කියන එක. එතකොට අපි බෙඩ් ස්ප්‍රින්ග් එකට මං යනවා. මේ තමයි සංසාරේ කියන්නේ. අපි මේ ගැටේ දකින්නේ හැමදාම මේකේ කැරකෙන්නේ. මේ හැමතැනම අපිට හම්බ වෙනවා පැනලා යන්නද කොනක්. අපි ඒක දකින්නේ තකතිරුකම. බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි. manussත් පැටලාවේ නෑ. චින සම්පත්තියේ නෑ. සම්තර සම්පේසනේ නෑ. සද්ධර්මයේ නෑ. පැවිද්දක් නෑ. ඉතින් හැමදාම මේ මේ ගැටේ අහුවෙන්නේ නැතුව හේ කැරකෙනවා. කවදාරි මෙයාට හිතලා මෙතනදී මොකද්ද තියනයි කියලා මේක ලයින් එක ගන්නව වෙනුවට මේ ලයින් එක ගත්තයි කියලා හිතන්නේ. හැමදාම යන පුරුද්ද වෙනුවට අර මෙතනදී බලපුරුදු චක්‍රය තමයි මේ. ඒක පන්නලා මෙයා මේ උඩට යන ලයින් එකේ යනවා. හරිද? එතකොට මේක මේ කොහොම තියෙන කණිතේ මේක ඇවිල්ලා ඉස්සලා තිබුණ මෙතෙන් කනෙක් වෙලා දැන් මෙයා මෙතනින් මේ රවුම යනවා වෙනකොට මෙතෙන් උඩට ගියා. ඒක තමයි ස්පිරිචුවල් අපේ චේන්ජ් ඕවර් එක. ඒක වෙලා තියෙන කට්ටිය තමයි මෙතන ඉන්නේ කියලා අපි හිතනවා. අපි කියලා නෙවෙයිනේ ඒගොල්ලෝ හිතලා නැවිලා තියෙන්නේ. ඔතන හරි වෙලා තියෙනවා. දැන් මෙතනින් යනකොට මේ මේක තමයි මේ තියෙන හරිද? මෙතන තමයි ගැටි. දැන් මෙයා මෙතනින් යන්නේ කියලා හිතන්නේ. මේකට ටැන්ජන් එකක් ගන්නවා. මේ පෙන්ජනික බිහිමනේ ඉන්නේ ස්පර්ශකයක්. ඒ ස්පර්ශකේ දිශාව මේකනේ. හරි එතකොට මෙයා ඔය කියන ආනපාන ගෙවෙන වෙලාවේදී වැනෙන ගතිය අනම්මනම් එනවා. දැන් මේක දැන් ඉම්ප්‍රූව් වෙලා ගිහිල්ලා මේ ලයින් එකේ තියලා මෙතනද ටැන්ජන් එක ගන්නකොට ආර්කේට 180ක් වෙනස්නේ අපේ ඓතිහාසිකං අයිරුචි මනාපකං ඔක්කොම 180 180 180 කයින් වෙනවනේ. දැන් මෙතනදී බයක් වුණයි කියලා කියන්නේ උළුව ගැස්සනවා මොකද උනේ දන්නේ. මෙතනින් යනකොට මෙතෙන් යනකොට හරි ජොලියක් හිතනවා. ගැස්සුණා මම බය වුණේ නැහැ. දැන් ගැස්සෙන එක හොඳයි කියනවා. මෙතනදී ගැස්සෙන එක හොඳ නැහැ. මෙතනදී ආනපාන නැති වෙන එක හොඳ නැහැ කිව්වට මෙතෙන් යනකොට ආනපාන ආපහු ඇති වෙනවා. ඒක හොඳයි. එතකොට මම මෙතෙන්දී ගන්න අත්දැකීම් වලින් 180%ක්ම අනිත් පැත්තට යනවා. මම මෙතෙන්ට යනකොට. මම හොඳයි කියපදී නරක වෙනවා. නරකයි කියපදී හොඳ වෙනවා. ඉතින් එතකොට හැබැයි දැන් සංසාරේ හිටපු තැනත් එක්ක බලනකොට දැන් මෙතන හිටපු එකනා දැන් ඔය කතා කරන්නේ මෙතන ඉඳගෙන. මෙයා සෙන්ටර් එකට ලං වෙලා තියෙනවා. උඩට ගිහිලා තියෙනවා. හිටියට වැඩිය උඩට තල් වෙලා තියෙනවා. මධ්‍ය ලක්ෂයට ලං වෙලා තියෙනවා. හැබැයි මෙයා දන්නවා මේ වගේ එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ආධ්‍යාත්මික ගමනදී ආයෙත් මෙතෙන් දැවිලා මේකම අගය කරන වෙලාවක් එනවා. මේක ප්‍රතික්ෂේප කරන වෙලාවක් එනවා. මම ඉදා කියපේ දේ වැරදිලා කිව්ව සමා වෙන්නේ. ඒක නෙවෙයි හරි. මේක තමයි හරි කියන්නේ. ඊට පස්සේ මෙතෙන් යනකොට යාට කියනවා අනේ එදා ප්‍රතික්ෂේප කරපු දෙය නෙවෙයි හරි මේකයි හරි කියලා කී සැරයක් කියපු වචනෙම නැවත නැවත කියන්න වෙනවා ප්‍රතික්ෂේප ඒ කියන්නේ රිෆයින් කරන්න වෙනවා ඉතින් මේ එහෙම රවුම් කීයක් යන්න වෙයිද අපි මේ පිනකල් එකට එන්න ඉතින් අපි මෙතෙන්දි කිව්වයි කියන ප්‍රකාශය ඒක 100 100ක් මේක ඩිස්ප්‍රූව් කරන්න ඕනේ මෙතෙන්දි ඩිස්ප්‍රූව් වෙනවා කොහොමද ෆැසිලිටේට් කරන්න කියලා මේ අහනවා මේකට දැන් දැන් මම ඊයේ කියපු එක නෙවෙයි කියලා අද මම දක්ෂකමට කියලා දෙනවා. හැබැයි මම දන්නවා හෙට වෙනකොට ආයෙසරයක් නෑ. අද කියන එක වැරදි. මේක තමයි හරි කියලා කියන්නේ. මේක තමයි ඩයලෙක්ටික් කියලා කියන්නේ. ගතික දියුණුව කියලා කියන්නේ මේ හොඳයි කියපු එක වැරදිනවා. නරකයි කියපු එක හොඳ වෙනවා. උණුසුම සිසිලස දෙකේ උණුසුම හොඳයි කියපුවාට සිසිලස හොඳයි කියන්න වෙනවා. ඒක මේ මගේ චපලකමක්වත් නෙවෙයි. ඒ ගමන දියුණු වෙනකොට යා තමන්ම කරපු දේ තමන් විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒකට ලැජ්ජ වෙන්නෙත් නෑ. සමාව ඉල්ලන්න ලැජ්ජ වෙන්නෙත් නෑ. කියනවා මේ දියුණුවක් වෙනවනම් එකම දේ කියන හිටියොත් නම් සදා සොත්ති අපායි. එකම දේ කියන හිටන ඌ ඉදමේව සත්‍ය මොගමඤ්ඤං ඌ අපායමයි. මේ මනුස්සයා එක ජීවිතයක් ඇතුළත කීයක් කියපු දේ වෙනස් කරනවා. විද්‍යාව මේ වගේ තැන්වල ඉඳලා ඔලොමල වුණා. දැන් කොන්ටම ආවට පස්සේ ඒගොල්ලෝ දන්නවා මේක මේ මෙතන තියෙන ලස්සන ප්‍රොපෝෂන් එකක්. මේක දිනුනට 1ට 1.6 යටේ ප්‍රොපෝෂන් එකෙන් මේ කැර කැර කියනවා මේ කියපේක මේ බොරු කරනවා. ඒක වැරද්දක් නෑ. ඒක ඩයලෙක්ටික් මෙතඩ් එකක්. ඒ විදිහට මේ මේක concept එකක් කියවනම් ආයෙසරක් කියනවා නෑ reality කියලා. reality කියවනම් ආයෙ කියන concept එක කියනවා. ඒ නිසා මේකට facilitate කරන්න තියෙන්නේ කම්මෝගෝචිකාව වෙන දෙයක් වෙච්චාවයි. අපි අමුකුලුණා වෙන දෙයක් වුණා. එහෙම යනවනේ. ඒව නැතුව උද්දාම රකින්න හදලා බුද්ධාගම. ඉතින් sorry මොකද එතකොට අර කොතන කාර්යයක් අල්ලනවා. පැකේජ් එකට දාගෙන ඒක රකින්න ආවා. එතකොට ගමනින් හැමදේම නැවත නැවත රීඩිෆයින් කරනවා. ඩිෆයින් වෙන්නේ උඩට යනවා. ඩිෆයින් වෙන්න වෙන්න අපි මධ්‍යස්ථ ලක්ෂ්‍යයට එනවා. දෙන්නේ කල්දාකවත් එක ගමන යන්නේ මට තේරෙන විදිය කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි තියෙන මොඩල් එක ඕකයි. ඕක තියෙනවා ඩයලෙක්ටික් මැටීරියලිසම් කියන මේ කොමියුනිස්ට් පොතේ ඩයලෙක්ටික ජීඝටනාත්මක මොකක්ද කියන්නේ ඩයලෙක්ටික් කොමියුනිස්ට් ආදේද මොකද්ද කියලා. පුංචි පොතක්. ඕක පෙන්ලා දීලා තියෙනවා thesis antithesis and synthesis කියන method එක පෙන්නකොට ඒකම බුදුරජාණන් ශ්‍රී පෙන්වුවේ ඇහැට රූපයක් වදිනකොට දැකීම හට ගන්නවා. ඇහැ කියන එක තිබුණාට රූප බලන්නත් බෑ රූප තිබුණාට රූප බලන්නත් බෑ දෙක ගැටුණට වෙන්නේත් නෑ එතෙන්ද හිත එන්න ඕනේ ඒක නිසා පණ්ඩිත ස්වාමීන් ඒකට ෆෝමියුලාවක් හදලා තියෙනවා strike element base element and the ignition element කියලා මේ ඇහැ තමයි බේස් එලිමන්ට් එක. ඒකට ඇවිල්ලා ආලෝකයක් වදිනවා. ස්ට්‍රයික් එලිමන්ට්. ඒකට ඉග්නිෂන් එකක් එනවා. ඒක කාටක්ක කල්ලතු කියන්න බෑ. ඒක සම්පූර්ණ ඉම්ප්‍රොම්ප්ටු. ඒකට ලෑස්ති වෙන කෙනා විපස්සනා භාවනා කරනවා. ඒකේ මෙහෙම වෙන්න ඕන කියලා අල්ලන එක නම් සමත භාවනාවට යනවා. යාලි කරන 60 රුපයක් කරනවා පේන්න ඕන කියලා නෑ එහෙම නෑ. 60 රුපයක් වදිද්දි කනේ නම් හිත තියෙන්නේ 60 වැඩ රූපේ පේන්නේ නෑ. ඒක ඒක හරි අමාරුනේ ඔප්පු කරලා පෙන්නන්න. ලැබ් එක ඔප්පු කරලා පෙන්නන්න බෑ. නමුත් පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ එක එක තැන්වලදී අපි ගන්න මිනිම් දඩු සහ විනිශ්චය අපි අනිත් පැත්තට ගියාම 100%ක්ම වැරදි. ඉතින් අපිට මටම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඒක වැරදි කියලා. අත්දැකීමෙන්ම කියලා පෙන්වන්න පුළුවන්. ඒකට අහගෙන ඉන්න මිනිස්සු හිතන්නේ මේ යහුදේ කියප එක නෙමෙයි දැන් කියන්නේ. යෝ උදේට good morning කියන, හන්දෑට good evening කියන මොකද ප්‍රශ්නේ? එහෙම හන්දාට good morning කියන්නේ. එහෙම දෙයක් නැහැ. ඉතින් මේක මේ බුද්ධහගම කාර්යයට තේරෙන්නේ නැහැ. සිංහල බුද්ධහගම කාර්යය හිතන වෙනම value system එකක් තියෙනවා කියලා. value system එකක් තියෙනවා සංසාරේ කරගෙන තාක්කල්. අර ගැටෙන් පනින වෙලාවක අපි අපි කක්ෂෙන් එළියට පනින අපිට හිතෙනවා මේක මේ ක්‍රමයේ කරලා කඹුරලා ඉවරක් කරන්න හම්බ වෙන්නේ නැහැ මැරෙන වෙලාවට මොන හරි ඉතුරු කරගන්න ඕනේ කියලා අර යන්නේ නැති ගැම්මෙන් අපි උඩට ගන්නවා ටර්න් එක ගත්තට පස්සේ ඉතින් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඕන දෙයකට සෙච්චිරි දෙන මහ ගුණමෝ දාන ඕනම දෙයකට අපි සූදානම් කියලා ඒ වාක්‍ය හදාගන්න. ඉතින් ඕකේ මන් දන්නේ මම ඇහුවට තරහ වෙන්න එපා. කාන්තාව මේ පැත්තේ හරි කන්සර්වටිව්. පිරිමි ඊට වැඩිය ඕනේ සෙල්ලක්කාරකමට ලෑස්ති කියලා කියනවා පිරිසයාගේ තියෙන පරුස ගතියට. Risk lover. කාන්තාවන්ගේ තියෙන්නේ නෑ අර ගත්ත සම්ප්‍රදාන කූල ගතියට යන්නේ කියලා. ඉතින් සමහරු ඉන්නවා කාන්තාවෝ පිරිමි නැගතෙන් ඉපදිච්ච කට්ටිය. ඒ වගේම කාපිරිමිත් ඉන්නවා. ඒකට කරන්න දෙයක් නෑ. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ මෙහෙමයි. ඒ රිස්ක් එක ලව් කරනවා නම් they are the only people living on the earth. අනික මිනිස්සු ඔක්කොම එක එක කරගෙන බයිලා විදියට නටනවා. ඒක විතරනේ කරන්නේ. අර ඩෝල් පදේ ගහනකොට අපි නටනවා. අපි කියන්නේ ඒ උඹට ඕනේ දාට නටන්න බෑ. මේ එන දෙයකට සූදානම් වෙලා යන්. ඉතින් ඒක ආගම කැමති නෑ. ආගම කවදාකවත් කැමති නෑ. ආගම කියන්නේ අපි ගහන පදේට නටපියව. ඒ වෙනා සූචකී කරෙඹ සදාකාලික දිවි ලෝකෙට යයි කියලා. අපිට කියන ඕනේ නෑ දිවි ලෝකෙට එපා. අපායත් එන දෙයට මං සූදානම්. ඒක තමයි විපස්සනා කරනකොට තියෙන්නේ. ඒකද ඔයාව කියන්නේ එතකොට මොකද්ද ආයෙත් ප්‍රශ්නේ වර්ණ ගන්න බලන්න. එහෙම ඒක ඒක තව තව පොඩි කොටසක් තියෙනවා හඳුනන. එතකොට දැන් අර එහෙම බලන්න සමහර වෙලාවකට ඒක අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අපි හිතමු රස්නේ වගේ නම් දැන් ඉස්සෙල්ලා පැහැදිලිව පේනවා මෙතන රස්නයක් තියෙනවා ඒක ඒක අඩු වෙගෙන යනවා. ඊට පස්සේ අඩු වෙලා අඩු වෙලා එතන තියෙනවද නැද්ද කියලා කියන්න බෑ. එතකොට හාමුදුරුවෝ කලින් දවසේ මතක කරා ඒක concept and reality කියන මේ දෙකේ කොයි එකේද දන්නේ මම හිතලුවද්ද ඇත්තක්ද කියන්න බෑ. එතකොට හඳුරන්නේ දැන් අර දැන් එහෙම තියෙනකොට ඒ වෙලාවට හිතට බැලුවම මේ තියෙන දේ ඒ වෙලාවට තියෙනවා කියලා හිතන දේ නෑ කියලා. එතකොට ආපහු හැරිලා ඒක නිකන් තර්ක මනසින් බැලුවම එතකොට සියල්ල නෑ කියලා. එතකොට නමුත් දැන් බුදුහාමුදුරුවෝ සියල්ල ඇතයි කිව්වත් නැතයි කිව්වත් වැඩි කියනකොට කියන්නේ මෙතන කියන්නේ ඉන්ද්‍රියබද්ධ භාවයෙන් හිත නිදහස් වෙන්න හදනවා. ඉන්ද්‍රියබද්ධ භාවයේ තමයි රියැලිටි එක අල්ලන්න පුළුවන්. ඉඳුරන් හරහානේ. නමුත් විඥාණයට ඉඳුරන්ට දාස වෙලාම තියෙන යුගයක් නෙවෙයි ඉඳුරන්ට දාස වෙච්ච නැති අනින්දිය ප්‍රතිපද විඥානිකුත් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔක්කොම මේ ආවස්තික දෙයක් මිසක් අය කොන්සොලිඩේට් වෙලා කලැප්ස් වෙලා නැහැ. ඒක ඕන දෙයක් හදන්න පුළුවන් මූලික Javaේ තියෙන මොකක්වත් හැදිලා නැහැ තාම. දැන් මෙහා පැත්තේ ඉන්ද්‍රිය බද්ධ විඥානේ මැටි වල මැටි කොටෙන් මැටි හදලා කල්ලඳක් කලයක් හදලා ගුරුලීත්වයක් හදලා එතකොට ඒකට නමක් දාතයි. දැන් මේ අනින්ද්‍රියපද්ද විඥාන කියන්නේ මැටි ටික තියෙනවා. තාම අත ගාලා නැහැ. ඕන දෙයක් හදන්න පුළුවන්. ඒතකොට දැන් කැඩෙන්න දෙයක් නැහැ නේ මේකේ. කලයක් හැදුවොත් නේ කැඩෙන්න පුළුවන්. හදලා නැහැ. නිර්මාණය කෙරුවොත් නිර්මාණය කැඩීමේ දුක තියෙනවා. දැන් මේ මැටි කොට එහෙම තියෙනවා. ඒකට කියනවා විසංඛාරගත හිත කියලා. සංස්කාරයක් හදලා නැහැ. හැබැයි ඒ තාම සෙල්ලම තියෙන හදන්න තියෙන හැකියාව ආසාව කුයි කුයි ගන්න ගතිය නලියන ගතිය සේරම තියෙනවා. කරලා නැහැ තාම. දැන් ඊට වැඩිය හිතන්න හදපු මැටි භාණ්ඩේ පිච්චුවයි කියලා. ඒක මුද්දටම අරක කොන්සොලිඩේට් වෙනවනේ. අපේම නිර්මාණي. ඉතින් අපි ඔය තණ්හා මාන දිට්ඨි වලින් අපි හදන නිර්මාණ පුච්චලා හදලා නැතිවන්නේ කවුරු අත තියනකොට කැමති නෑ ඔක මැටි භාණ්ඩේ කලන්නේ අත තියන්න එපා කඩන්න එපා කියලා අපි දඟලනවා. මැට්ටි එහෙම ගන්න නෑනේ. මැට්ට මුකුත් කරලා නැහැ. ඉතින් සමාජය හිතනවා හදපු දේ හොඳයි මැට්ටට වැඩිය කියලා. බුදුහාමුදුරු කියනවා හදපු හැම දෙයකම දුකක් වෙනවා මැට්ටෙන් කවදාකවත් දුකක් එන්නේ නැහැ. මැට්ටෙක් වෙනවා. ඉතින් කඩුවෙලා අපි ගෙනාවා ඔය අජිත් පෙරර කියලා. එයා එයා ළමයි තන පිංගසයිද සභාපති වගේ වෙන්නේදී අමතර જાති මනුස්සයාගේ දුව තමයි ඩිමොන්ස්ට්‍රේෂන් එක කරේ. PhD එකක් කරලා දැන් ඔක්කොම අතහැරලා ආයෙ මැටි වැඩ කරනවා. ඊට පස්සේ කම PhD කරා ඔක්කොම කරා නමුත් මම තාමත් ඉන්නේ තාත්තගේ මැටි කාමරේ කියලා ඔක්කොටම දුන්න ළමයි ඔක්කොටම හරියට පාන් පෙත්තක් වගේ පාන් ගෙඩියක් කරන ස්ලයිස් කරලා මැටි පෙත්ත පෙත්ත දුන්නා. දෝතිම්ම ගන්නේ කිව්වා. ඊට පස්සේ ඇයි දෝතින් ගන්නේ? ওই මැටි පෙත්ත පුදුම ගෞරව කර යුතු දෙයක්. ඕක දහිනෝට අනුමානය කරන්න හිතනනේ. ඒ තමයි මාන්නේ කියන්නේ. ඒ තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ තමයි ditthිය කියන්නේ. මොනවා කර නොකර ඉන්න බෑ. කරන්න බෑ. මේක මේකලා බලන්න හිතෙනවා. මේකලා බලනකොට ඇඟිලි මාක් එක වදිනවා. ඔහොම අතාරින්න කිව්වා පැදුරේ මාක් එක වැටෙනවා. එසේ මේ තමයි වාගේ හිත. අපි ඔක්කොම මැට්ටෝ. මම හරි ආසයි මොකක්වත් වෙච්ච නැති මේ මැටි කැලල. ධම්මජීව හැමදෙරෝ කියන්නේ මේකෙන් කලයක් හදලා පෙන්නන්න කියලා. ඒකේ වැඩක් නැහැ. ඉතින් මැට්ට දිහා බලන්නේ. අපි ඔක්කොම මැට්ටෝ 100ට 100ක් පිරිසුදු මැටි ටික විතරක් තියා ඉන්නකොට කියලා ඒ ළමයා ඊට පස්සේ ඒක මිරිකණ්ඩේ කිව්වා. මිරිකලා බලනකොට ඒක පැලිලා පිපිරලා යන හැටි ඉතා හැදෙන ක්‍රමයකට ඒක පුපුරන්නේ. මෙතන තියලා තද කරන්නේ කිව්වා. පොල් කට්ටක් වගේ හැදෙනවා කිව්වා. ඒගේ තාත්තා කිව්වා ඔන්න ඔකට ලුණු මිශ්‍රියක් දාලා රොටි කනකොට ගන්නත් පුළුවන් කිව්වා. ඕවා තමයි අපි ඉස්සලාම පටන් ගත්තේ වැඩ. කියලා කිව්වා මැට් එක තියෙන වටිනාකම මොනවත් කරපො නැති. අපි හිතන්නේ ඒකේ මැට්ටා කියලානේ. මොනවත් කරලා නැහැ. ඒක කියන්නේ විසංකාරගත හිත. තාම සංස්කාර වෙලා නැහැ. නිසා ආස්වාසේ ආවත් එකයි ගියත් එකයි. රියැලිටි එක උනත් එකයි concept එක උනත් එකයි. බලාගෙන ඉන්නවා. ඒක මේ විදිහට ඒකේ ඒකේ චක්‍රය අදින්නේ. දැන් මේක නැතුවම බෑ. මේ මේ ලයින් එකේ මෙහෙම රේඛාවක් ගන්න. ඒ රේඛාවේ දැන් මේ ආනපාන ගෙවෙන වෙලාව. ඒ මෙතෙන්ට යනකොට මේන් ඇර අපිට තේරෙන්නේ නැහැ. ඇවිල්ලා ඒක පටන් ගන්නකොට ආයි මේ පැත්ත අපිට පේන පැත්ත. නොපේන පැත්තට යනකොට අපි ඇතිවීමට කැමති වෙන කෙනෙක් නම් අපි මෙතනදී සතුටු වෙනවා. මෙතනදී කනගාටු වෙනවා. අනවයි නැති වෙනකොට කනගාටු වෙනවා, ඇති වෙනකොට සතුටු වෙනවා. නමුත් ලෝකේ જાති දෙකක් ඉන්න. සමහරව ඉන්නවා නැති වෙනවට කැමති, ඇති වෙනවට කැමති නැහැ කියලා. එතකොට යා මෙතෙන්ට කැමති වෙනවා, මෙතෙන්ට අකමැති වෙනවා. මම මොන જાතිකෙද කියලා දන්නෙත් නැහැ උතෙන්ට යනකම්. ආනපනේ නැති වෙනවටද මං කැමති? ආනපනේ ඇති වෙනවටද කැමති? ඊට පායනවටද මං කැමති? ඊට බැස යනවටද මං කැමති? දෙකටම කැමති වෙන්න බෑ සාමාන්‍ය පුද්ගලයෙක් ආස්තික දෘෂ්ටිය තියෙන එක නම් මෙතෙන්දි කැමති වෙනවා. නාස්තික දෘෂ්ටිය තියෙන එක නම් මෙතෙන්දි කැමති වෙනවා. දැන් මෙයා ඒක ගිරෝ ඒක අමාරුවෙන් හරි තටමගෙන ගියා. දැන් ගියාට පස්සේ ආයෙසරයක් වෙක නැති වෙනවා. ආයෙසරයක් ඇති වෙනවා. දැන් ආයෙසරයක් මෙයා කොහොම හරි කාගෙන දත කාගෙන ඉඳලා ආයසරයක් ඇති වෙනවා. ආයසර නැති මේ යනකොට මෙයාට පේනවා මම බැලුවත් නැතත් හේතුඵල ධර්මයක් මෙතන වැඩ. ඇති වුණොත් නැති වෙනවා නැති වුණොත් ඇති වෙනවා. කනගාටු වෙන පශ්චාත්තාප වෙනක උඹ උළුවේ දාගත්ත එක. ඇති වුණොත් කනගාටු වෙනවා නැති වුණොත් කනගාටු වෙනවා සතුට වෙනවා. නැති වුණොත් කනගාටු වෙනවා ඇති වුණා ඒක උඹ උළුවේ දාගත්ත එක. ඒක ඒකට මෙයා වගේ කියන්නේ නැහැ. හැබැයි මෙයා යන්නේ හැමදාම මේ කෝණේ අඩු කරගෙන යන තැනකට. ගෙවෙන තැනකට යන්නේ ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ මොනවත් නොකර ඉන්න ඕනේ. මොනවත් නොකර ඉන්නවා කියලා කියන්නේ මෙතෙන්දී උණ ගෑනවා ඒගොල්ලෝ දඟලනවා වෙනවනම් ඒක දැනගන්න ඕනේ මෙතෙන්දිත් වෙනවා ඒක මෙතෙන්දිත් වෙනවා ඒක මෙතෙන්දිත් වෙනවා. හැබැයි එනකොට ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙගෙන යන්නේ. එයා බය වෙන ප්‍රමාණය අඩු වෙනවා. එයා දැනගන්නවා මම කෙරුවත් නැතත් ධර්මතාවයක් මෙතන යන්නේ. මට පුළුවන්ද සැලෙන්නේ නැතුව ධර්මතාවය දිහා බලන්නේ. ඇති වෙනකොට සතුටු වෙන්නත් එපා නැති වෙනකොට කනගාටු වෙන්නත් එපා. ආහන්නේ දෙක නැතුව බලා ඉන්නකට කියනවා බකන් නිලාන ඉන්නවා කියලා. මොකද්ද බකන් නිලා ඉන්නවා කියන්නේ? නිකම් බලන්න. ඔය එකට නම දාපු ගමන් අවු වෙනවා. ගෙවි යෑම තව ධර්ම කැලක් හටවීමත් ඇතිව ගන්න. ඔය දෙකට නම් දාන්න නැතුව ඉන්න පුළුවන් නම් අපි true. ඈ සීසන් වෙනවා නම් ඇති නැති වෙනවට බය වෙන්නෙත් නැහැ ඇති වෙනවට සතුටු වෙන්නෙත් නැහැ දෙකටම උපේක්ෂා වෙනවා මොකක් ඒ කියන්නේ එහෙම තත්ත්වයක් පවතින එක ලෝකේ නැහැ. ඩයිනමික් මේ ලෝකේ තියෙන්නේ ඩයලෙක්ටික් සිස්ටම් එකක්. ලෝකේ මේ පැවැත්මක් කියන එකක් ඇත්තේ නැහැ. ලෝකේ තියෙන මෙහෙම ඉහළ පහළ යෑමක් තියෙන්නේ. ඉහළ පහළ යන දෙයකට එකට සතුටු වෙලා එකට කනගාටු වෙන තකතිරු මනසක් අපිට තියෙනවා. ඒ දෙක උඹ කැමති උනන්නේ නැතුන දෙකම තියෙනවා උතුම්. දැන් අර ළමයට බෝතලේ වතුර මේ චර්න් වෙන මේ ග්ලිටර් තියේදී මම කවදද අතේ තියාගෙන ඉන්නේ කියලා. දැන් මේක දැම්පත් උනානේ. ඔයා මොකද්ද කෙරුවේ? ඒකල මේක නිස්සඬව බලන්න. මම කව ඔයා සද්ද කෙරුවයි කියලා ඒක දැම්පත් වෙන එක නතර වෙන්නේ නැද්ද? බලා හිටියේ නෑයි කියලා ඒක දැන් පැත්තකින් අතර වෙන්නේ නැද්ද? දැන් මම ඔක්කොම නිකන් මොකද්ද මේ කියන්නේ මොකද්ද මේ උත්තරේ කියන එක අල්ලගන්න බෑ. මම බලාන හිටියත් නැතත් මොනවා කෙරුවත් දැන් පැත්තක දැන්පත් වෙනවා. උකට නිහඬව බලාන හිටියත් මම දඟලුවත් මේක පැත්තක තියලා තිබ්බත් දැන්පත් වෙන එක දැන්පත් වෙනවා. ඒක තමයි කොණ්ඩඤ්ඤ සාංශ කියේ යංකින්ච සමුදේ ධම්මා සම්බන්තං නිරෝධ ධම්මා මේ ලෝකේ මොන දේ මතු වුණත් ඒක නැති වෙනවා ඒක ඔබ නැති කරනවා නෙවෙයි ඉතින් පොඩක් බලන්න හිටපන් අත දාන්න නැතුව මේ. කොට දාන්න නැතුව මේ වලිග දාන්න නැතුව ඇඟිලි ගහන්න නැතුව. එතකොට ඒකට සම්මාස හිත හුරු වීමක්වත් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ හිත හුරු වීමට තමයි අපිට සම්මා වායාමයේ ඕනේ කරන්නේ. මෙතෙන්දි තමයි ගොඩාක්ම අප්සෙට් යන්නේ අපිට. පළවෙනි සැරේට ආනපන නැති වෙනකොට සහ පළවෙනි සැරේට ආනපන ඉබේ මතුවෙනකොට හරි අප්සෙට් එකක් යනවා නැතිවීම ගිතාට පස්සේ මට අරමුණ නැති වුණාද සතිය නැති වුණාද සමාධිය නැති වුණාද මට කෙල වුණාද කියලා හිතෙනවා. ඉතින් නිකන් නෙවෙයි මෙන්න ආයේ සතිය මතුවේ. මෙන්න ආයේ ආනපන අඩේ වැඩේ හරි කියලා ඔන්න ආයේ සතුටු වෙනවා. ওই කම්පන චංචල තියෙනවා ඒ අපි අරගෙන ගිය පුරුද්දට. අපි කී සැරයක් මේකේ විදිහට වෙන්න ඇරලා බලන්න ඉන්න ඕනේද? උඹ කරබන බලන්න ඉඳපන් ওই දේ කොහොමදත් වෙනවා. එතකොට ඉතුරුනේ පටිච්චසමුපාදේ විතරයි. ඔබට ඒකට දැනුමක් එනවා. මේ ලෝකේ දුක් වෙන්නේ ඇඟිලි යවුත් විතරයි. ඇඟිලි ගැහුවේ නැත්තම් අපි මේක මම කියාගත්තේ නැත්තම් මේ ලෝකෙන් මොන වුණාම මට මොකෝ. මේක මේ මේකට ඉඳ ඉස්සලා මම මේ කට්ටිය දන්නේ නැහැ. දැන් මේ දැනගත්තයි පස්සේ දැනගත්ත කට්ටිය මෙතන දුක ඉන්නේ. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. ඉතින් ප්‍රේමේ ගොඩාක් තියෙනවනම් දුක ගොඩයි. ඉතින් ඒක අඩු කරන්න කියලා කියන්නේ ටික ටික ඒසරේ නැති කරන්න එපා. ඒකට කියනවා epistemological suicidal කියලා. ඔක්කොම දුක එකතරේ මේ ආසාවල් ඔක්කොම නැතර කරුවොත් suicide කරනවා. එපිස්ටමොලොජි කියලා මාන ඥාන විභාගයේ සීදීනස ගැනීමක් වෙනවා. බුදුරජාණන්සේ ආනුභූපි ක්‍රමයේ ටික කියන්නේ ටික ටික ටික ටික ටික මේක වෙන්න ඇරලා වෙන්න ගෙවීමක් දේශ බලාගෙන ඉන්න නොබලා නොබලුවා වාගේ. එතකොට මේ මේ බැලීම විසම බැල්මක් නේ. අපි සාමාන්‍ය වෙන වෙන දේ හැටියට වෙස් කියන්නේ නෑනේ වෙස් කියන්නේ නැති බැල්මට විසම බැල්මට තමයි විපස්සනා කියන්නේ. ඒක හරිම අමුතුයි. ඒ ඒ එන දේෙන් එයින් වෙන්නේ නැහැ මොනවත් මට. වෙනවනම් ඒක මම දැනගෙන ඉන්නවා හරියට බලපු නැති නිසා ඒක වෙන්නේ මම ඊගාසරෙත් බලන ඊගාසරෙත් බලන ඊගාසරෙත් බලන ඉතින් දිගින් දිගට දිගින් දිගට මේ මේ මේ විශේෂයෙන්ම මේ ඩේටම් ලයින් එක හරහා යන එක නිකන් අපි මැත්ස් හරිය මේ කරලා තියෙන සමන් කියන්නේ ඩේටම් ලයින් එකෙන් යන හරියේ තමයි අපිට ක්ලික් වෙන තැන හැබැයි අපේ ඩේටම් ලයින් එකත් භාවනා කරන්න කරන්න ඉතාලම සියුම් තැනකට බහිනවා පටන් ගන්නකොට තියෙනවා gross datum line එක නෙවෙයි. ඉන්ද්‍රිය බද්ධ datum line එක නෙවෙයි. ඊට පස්සේ අනින්ද්‍රිය බද්ධ තැනට යනවා. ඒ අරූපී තැනකට යනවා. විවි විවි අපිට දෙනවා combination තුනක්. මේ models තුනක් දාලා පෙන්නනවා. රූපී කාම රූප අරූප කියලා. ඒ තුනම develop කරලා තියෙනවා බුදුරජාණන්සේ ලෝකෙට එනකොට. ඒ භව තුනම විස්තර කරලා තිබුණා. බුදුරජාණන්සේ කිව්වේ ඒවට අහුවෙන්නේ නැතුව තව යන්න ඕනේ. තාම ওই භවයේ ඇතුලේ කැරකෙන්නේ එතනෙමුත් එහාට බල්ටික් ගහලා පිනුමක් ගහලා බඩ පිනුමක් ගහලා පයින් එකයි කියනවා. වෙලාව ඉවරයි මොකද කියන්නේ? තායක ඉතින් ඒ ප්‍රශ්නේ නෙවෙයි ඒක observation. ප්‍රකාශ. ප්‍රකාශ. observation from this morning. I was sitting on the uh, bench close to the water. Lake was so calm, and I couldn't see any waves close to where I was sitting. Suddenly, a fish put, his, put its head out to breathe and went down by creating ripple of the perfect circle. Then another came out at a different spot, creating another set of ripple centered around where it came. After a while, ripples created by one fish met the ripples created by the other fish. The ripples crossed without distorting their shape, still, still centered around the origin and, and strength. After a while, a weaker ripple disappeared faster, uh, disappeared faster compared to the stronger ripples. After all, ripples observed, absorbed back into the lake became calm. What came to my mind? Ripples created by each fish is like ego, mamatve. Stronger the ripples, stronger the ego, mamatve. Even ripples crossed, they didn't mix or create new. Like even too many egos meet, they to uh, look through the own egoistic view. When ripples disappears, and became the lake light, when ego disappears, we all became one. And that is where the universal love and compassion. That's all. ඒක කියන්නේ universal subconscious කියලා කියන්නේ ඒක word එක coin කරුවේ මේ Carl Jung එයා කිව්වා මේ ඉන්ද්‍රියපද්ද ඥානය තමයි ඔක්කොම ಜಾති ભેද ආගම් ભેද ඔක්කොම තියෙන්නේ. යටට ගියාම අපි ඔක්කොම එකම මනසේ ජීවත් වෙන්නේ. කිසිම ගැටුමක් නැහැ. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා බුරුමේ ඒ කියන්නේ අමු බුරුමනේ ඒ සංස කියනවා ටීවී ස්ක්‍රීන් එක ඩොට්ස් හතරක් ලා බලන්න කියලා. මේ ඩොට්ස් එක වර්ගාංගලට 64ක්ද කොහෙද තමයි හිතන්නේ ඒක හරි ගාණ තියෙන්නේ. තරම් ඩොට්ස් කවදාකවත් ඩොට්ස් එකක් ගැටලා තියෙනවද කියලා අහන්න. අච්චර ඩොට්ස් ගාණක් නටනවා කවදාකවත් ගැටුමක් නැහැ. මුට්ටපාලෙන් ඇව්වලු එක ගෑනු කෙනෙක් දවසට පොල්ලතු පහක් තියනවා නම් ගෑනු දෙන්නේ කීයද කියලා එකක්වත් නැහැ. <laughs> ඇයි කියලා දෙන කතා කරගෙන ඉන්න මිසක් පුතන්නේ. දෙන්නේ තිබ්බොත් ළඟ ආයේ ඩොට් දෙකක් නේ ලක්ෂයක් ඕන ඩොට් දෙකක් තිබ්බොත් ඇති. අද ලන්ච් දාන කාලාවේදී මම අහගෙන ඊට කී දෙනෙක් කතා කරනවද කියලා. පළවෙනි දවසේ පුදුම විදියට ඔක්කොම හරියන ඉස්සද්දායි. ඊට පස්සේ එක්කනා දෙන්න අතන මෙතන පොඩ පොඩ කතා කරනවා. මම දැක්ක මම ඉතින් මටත් ඉවසන්න පුළුවන් මම කරබන් හිටියා. අද දානශාලාවට යනකොට කිසිම ගාණක් නැහැ. හැම කෙනාම කතා. මම බැලුව මගේ ඩොට් එකට බාධා වෙයිද කියලා නේ. මට කියන්න පුළුවන් මං කියනකොට මං හිතරක් ඔයගොල්ලෝ හිතරක් වෙනවා මම ඒත් මං දන්නවා. නමුත් අපි අපි තියෙන වැඩි හැබැයි මේකෙන් හිතරක් නොකරගෙන ඉන්න පුළුවන්. ඒක පුළුවන් වුණාට අපි කියන්නේ පුළුවන් තරම් රිපල්ස් ඇති කරන්න එපා. ඇති කෙරුවොත් වග වෙන්න වෙනවා. කොමිට් වෙනවා. පුළුවන් තරම් කටවහගෙන හිටපල්ලා. මැට්ට තියලා මැට්ට දකින්නකොට හිතෙනව මොනාරි කරන්නේ. ඒක උඹේ තියෙන අවිද්‍යාව කියලා හිතපන්. ඒක උඹේ තියෙන තෘෂ්ණාව කියලා හිතුවොත් මැට්ටට මැටි කෑල්ල විදිහට ඉඳ දීපන්. ගල්න ගඟට ගඟ දිහා බලා හිටපන් අත දාන්න එපා කකුල දාන්න. අත දැම්මොත් ගඟ ගැලඹෙනවා. තෙමෙනවා. කකුල දැම්මොත් තෙමෙනවා. තෙමුණාට පස්සේ ගඟට දොස් කියන්න එපා. නිකන් ගලන දේ. ඉතින් ඒක දිහා බලන ඉඳලා අපි කොච්චරක් මේක විඩ්‍රෝ කරන්න. කරන්න නෙමෙයි මෙතන බුදුහාමුදුර කතා කරන්නේ. විඩ්‍රෝ කරන එකට කියන්නේ ශික්ෂණය කියලා. ඒ ශික්ෂණය කරන්න අපි බරහරිය කරලා ඉවරයි දැන්. අපිට තියෙන බොහෝම සියුම් ටිකක්. අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද බරහරිය ඉවර කරලා පස්සේ ඕකේ ගාලල්ලා කියලා හිතාන ඉන්නවා. දැන් තාම ට්‍රේනින් එකක් තියෙනවා. මොනම දෙයකින්වත් අපි එම කියන්නේ non reaction unassuming යන දේ යන මොකක් හරි පැටර්න් එකක් තියෙනවා අපි ඉන්න සමාජේ මොනම විදිහකින්වත් අත තියන්න එපා. මම අම්මා කියලා හෝ මම තාත්තා කියලා හෝ මම අයියා කියලා හෝ නංගි කියලා හෝ මොනම දෙයක්වත් අත නැසිට ඉන්නවා කියන එක කියන්නේ කැලයක් මැදින් හුලඟක් යනවා වගේ. කැලයක් මැදින් බැටලියන් එකට යන්න බෑ කැලේ බාධායි. හුලඟට යන්න පුළුවන් කිසිම ලකුණක් ඉතුරු කරන්නේ හුලඟ හේඳාගත්ත මෙහෙඳාගත්ත ගියා. ඒ වගේ සාන්තුවරයා පැමිණෙන පද්ධතියට මොනවත්ක්ම කරන්නේ නොකිරීම හරහා අනික් අයට කණ්ණාඩියක් මුණට අල්ලනවා. උඹලට ඕනේ නම් නොකර ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උඹලා දැන් කරන්නම් කිරීමේ හැකියාව කියන්නේ වැඩ පෙන්වීමේ හැකියාව. ඒක තණ්හා මාන දෙකේ වැඩ තණ්හා සා දිට්ටි කියන දෙකේ වැඩ කරන්නේ යමක් නොකර ඉන්න එකට කියනවා contentment කියලා. එහෙම නැත්නම් මේ සන්තුෂ්ටිකර අවස්ථාව කියලා. ඉතින් ඒක නැති බව දන්නවනම් ඒකත් ලොකු දෙයක්. මට බෑ මට මේක දකින්නකොට මට අනුකම්පාවක්, කම්පාවක් ඇති වෙනවනම් දුර්ලභයි. මොනම දෙයක් දැක්කත් නොදැක්කාසේ, නැහුණාසේ ඉන්න පුළුවන් නම් අපිට තියෙනවා ලෝකේ කොච්චර කෙලිසලා තිබුණත් අපිට ඒකෙන් ඉන්ෆ්ලික්ට් එකක් නෑ. අපිට ඒකේ නපුර එන්නේ නෑ. එන්නේ මම වල්නර බලුනොත් තමයි. මම ගිහිල්ලා ඒකට ඇඟිල්ල ගැහුවොත් තමයි. මේ කරන්ට් එක තිබ්බට ප්ලග් කරුවේ නැත්තම් ගෙව්වේ නැත්තම් එන්නේ නැහැ. ඉතින් අපිට පෙන්ලා දීලා තියෙන මොනවද කිරුවේ නැත්තම් නිකමෙක් නිර්මාණශීලීත්වයක් නැහැ. එහෙම නැත්තම් මේ ප්‍රගතිශීලීත්වයක් නැහැ කියලා. ඉතින් බුදුජානන්සේ දේශනා කරලා තිනවා ඒක නිර්මාණශීලී වෙලා ප්‍රගතිශීලී වෙලා අපි මේ ලෝක වර්ධනයක් කරනවානේ දැන් මේ කරන්නේ භෞතික වර්ධනයනේ. ලෝක වඩඩකෝ කියලා එකට කියන්නේ. මේකට සමාන ලකුණ එයා පැද්දා තියෙනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ වැඩි සෝහොන්කොත් ප්‍රමාණයක් උඹ හදයි. කරබන හිටියොත් උඹ මැරිලෙයි වෙන සෝහොන් කොත් නැහැ. එතනින් ඉවරයි. බුද්ධ ඥානසේ පහළ වුණා මුළු ශාක්‍ය වංශෙම ඉවර වුණා. ආයි ශාක්‍ය වංශෙම ඉවරයි. සුද්ධෝදන රජුරවන්ට ඊට වැඩිය දුකක් නැහැ. සුද්ධෝදන රජුට අවශ්‍ය වුණේ ශාක්‍ය වංශයෙන් 탁විත රජ කෙනෙක් පහළ වෙනවා දකින්න. බුද්ධ ඥානසේ පස්සේ මේ නේපාල් කට්ටිය කියනවා අපි ළඟ මේ ශාක්‍ය වංශයේ ඉන්නවා කියලා. ඉන්දියාව කියනවා අපි ළඟ ශාක්‍ය වංශයේ ඉන්නවායි කියලා. ඒතර කට්ටිය කියනවා රණ්ඩුවේදී පැනලා ගිය කට්ටිය බුරුමේ ඉන්නේ බුරුමේ තමයි ශාක්‍ය වංශයේ ඉන්නේ කියලා බුරුම රටේ කට්ටිය බුදු පිළිම හදනකොට බුරුම මූණ දාලා හදනවා. නේපාල් කට්ටිය නේපාල් බුදු පිළිම හදනකොට නේපාල් මූණ දාලා හදනවා. ඉන්දියන් කට්ටිය දානකොට ඉන්දිය මූණ දාලා හදනවා. නුවර කට්ටිය නුවර යුගයේ මූණක් දානවා. දඹදෙණි යුගයේ දඹදෙණි යුගය. ඔක්කොම බුදුහමරත් එක්ක අඳුර ගන්න හදනවා. මොකද ඕන කෙනෙකුට අඳුරන්න පුළුවන්. මොකද සාක්‍ය වංශය ඉවරට මෙවරුණා. ඉතින් ඒක බැලුවොත් එහෙම අම්බල දාතල පැත්තෙන් බැලුවොත් එහෙම මහා විනාශයක් නේ. ඒ නිසා ටිකක් දිරව ගන්න අමාරුයි. ඒ දිරව ගන්න අමාරු නිසා ඒකේ සොලෝ එකේ යම් හදිස්සි වෙන්න ගියොත් ඔය බ්‍රේන් ඩැමේජස් වෙන්න ඉඩ තියෙනවා. ඔය යන තාලෙට හිමීට හිමීට මේක වෙන්න ඇරලා යන එකයි තියෙන්නේ.